ඉතින් අපි පසුගිය දේශනාවලිය පුරාවට ඒ එක එක සත්පුරුෂ ධර්ම අඳුන ගන්න උත්සාහ කරා. කාලඤ්ඤෝ, අත්ථඤ්ඤෝ, අත්තඤ්ඤෝ ඒ වගේම අපි ඊයේ තේරුම් කරා ගන්න උත්සාහ කරා මත්ඤ්ඤෝ, කාලඤ්ඤෝ අද නම් වතෙන් සඳහන් කරනවා පරිසඤ්ඤෝ පුග්ගලඤ්ඤෝ කිය. ඒ අනුව බලනකොට අදට ලැබිලා තියෙන මාතෘකාවේදී භාවනා කරන භික්ෂුවක් මේ ශාසනයේ දියුණුවක් බලාපොරොත්තු වෙන පිරිස භික්ෂුවක් මනුස්ස පිරිසක් එහෙම නැත්නම් මනුස්ස සභාවක් එහෙම නැත්නම් සමූහයක් දකපුවාම මේ සමූහය හඳුනා ගැනීමේ ශක්තියක් තියෙනවා. එහෙම නැති වුණොත් ඒ හඳුනා නොගැනීම Tamange සීලය අදි සීලයක් කර ගැනීමට බාධාවක් වෙනවා. සමාධිය අදි නැත්නම් චිත්ත භාවනා අදි චිත්ත භාවනා කර ගැනීමේ බාධාවක් වෙනවා. ප්‍රඥා භාවනාවක් කියන්නේ ඕක තමයි. තමයි පිරිසක් හම්බෙච්චාම පිරිස කොච්චර ඉක්මනට ඒ පිරිස හඳුනා ගැනීම එහෙම නැත්නම් ඒ පිරිසෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ගැනීමේ දක්ෂකමක් තියෙනවා. නොතිබුණොත් අපිට පිරිසක් හසුරවන්නත් බෑ නායකත්වයක් දෙන්නත් බෑ. Taman ඇත කරගෙන ආපු ಗುಣ ටික අරසා කර ගන්නත් බෑ. ඒක නිසා අපිට නිතර ජීවිතේ ජීවත් වෙනකොට සමාජශීලී සමාජිකෙක් විදියට, පුරවැසියෙක් විදියට නිතර පිරිස හමු වෙනවා. අන්නේ හම්බෙන හම්බෙන පිරිසෙන් අපි කොච්චරක් කෙලෙසෙනවද? එහෙම නැත්නම් අපේ ಗುಣ වගාවකට වර්ධනයකට හේතු වෙනවද කියන එක පරිසඤ්ඤෝ කියන වචෙන් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් සරුවචන් වහන්සේ ඒ අතින් බලනකොට ලෝකේ පහළ වෙච්ච මේ මහා සමය විශාල පිරිස් හම්බෙච්ච වෙලාවල් වල සරුවචනාංශේ වහසුරලා තියෙන්නේ ඒක නිකන් හරියට විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා පුහුණු වෙච්ච කෙනෙක් වගේ ඕනම පිරිසක් ඉදිරිපිට ගියාට පස්සේ වික්තව ප්‍රතිබලව Tamante පිරිසට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් පිරිසත් එක්ක කණුදිනු කරන්න පුළුවන් తত্ত্বය පරමාදර්ශයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. දැන් මේ ඒ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයක් ඒ සරුවච්චන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යා දකුණත් සව්වතෙන් හිටපු ඒ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දැන් අපිට උගන්වන වෙලාවක්. ඒ අතින් බලනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් හරීම ਸਰවචනාසේ ගාවට ඒ පිරිසක් පුද්ගලයෙක් හඳුනා ගැනීම අන්තිම දක්ෂකමක් තිබිලා තියෙනවා. ඒක තමයි උන්වහන්සේට මේ ධර්මසේනාධිපති කියලා එහෙම නැත්නම් මේ සංඝ ශාසනයේ මාතෘ මාතාවක් මවක් විදියට වගේ සලකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා උඟ දෙනෙක් හිටනා මේ භාවනා කරන්නේ භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා. ඇස් දෙක වහගෙන අතක් පිට අතක් තියාන භාවනාව විතරයි කියලා. ඉතින් නමුත් හරියන්නේ නැහැ. මොකද ඒ ඇති කරගත්ත භාවනාව ගෙදර ගියාට පස්සේ කොහොමද පිහිටන්නේ? ඒ ඇති කරගත්ත භාවනාව කැමේජර් ගියාම පොත පිහිටන්නේ. ඒ ඇති වෙච්ච භාවනාව වන්දනාවට ගියාම කොහොමද තියාගන්නේ? ඉතින් ඔක්කොම දකින දකින දේවල් එක ගැටි ගැටි කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යන වගේ ගැටි ගැටි ජීවත් වෙන කෙනෙකුට මොනම විදියෙ සමාජික මට්ටමේ නිවනක් හෝ බුද්ධිලික මට්ටමේ නිවනක් ලබන්න බෑ. ඒක නිසා නොගැටි ජීවත් වීමට එහෙම නැත්නම් අවිරුද්ධ ප්‍රතිපදාව ඇති කරගන්න පිරිසක් හඳුනා ගැනීමේ ශක්තියක් කෙනෙකුට තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා හුඟව දෙනෙක් මේ මේ සාමූහික භාවනාවට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති තනියම භාවනා කරන්නේ ඒකේ හුදුවට භාවනාව හරියනවායි කියලා කියනවා. ඒක නරකක් නෑ. එහෙම පටන් ගන්නකොට කැමැතින එහෙම පුද්ගලික වෙඳලා හරි භාවනා කරුවට කමන්නේ නමුත් මේ සාසනය කියලා කියන්නේ ඒ වගේ පුද්ගලික වැඩක්මත් නෙවෙයි. ඒකේ තියෙන පිරිස හඳුනා ගැනීමේ වටිනාකමක්. ඉතින් ඒකේ සාසනික වශයෙන් අපිට ඉදිරිපත් වෙලා තියෙන නිදර්ශන එහෙම නැත්නම් අතීත සිද්ධි අරගෙන බැලුවොත් සර්වචන් වහන්සේ පළවෙනියම අභිසම්බෝධියට පත්වෙච්ච පළවෙනියම කල්පනා කරලා බැලුවා මේ සා ගැඹුරු ධර්ම කොටාසයක් දැනගන්න පුළුවන් ලෝකේ කවුරුත් නැහැ කියන අදහස තමයි ඉස්ලාම ගත්තේ. ඒ කියන්නේ කාටවත් කියලා වැඩක් නැහැ. ලෝකේ ඔක්කොම කටබඩ වඩා ගන්න જાතිය. ලෝකේ ඔක්කොම අර්ථ සිද්ධියට වැඩ කරන පිරිසක්. කිසිම කෙනෙක් ධර්මයට ඕනකමක් ඇත්තෙත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සාර සංඛ්‍ය කල්පලක්ෂයක් කියලා අපි කියනවනේ. අන්නේ පාරමිතා පුරන කාලෙටම බුද්ධෝ හම්බෝධි ඉස්සාමි මුත්තෝ හම්මෝචේ පරේ තින්නෝ හන්තර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා මම බුදු වෙමි අනිත්‍යත්තම් බුදු කරවන්නෙමි. මම ඊතර වන්නෙමි අනික් සියලු දෙනා සංසාර සාගරෙන් ඊතරවන්නෙමි. මුත්තෝ අමෝති ස්මෝචයිස්සාමි මම මිදෙන්නේ මේ අනික්කයි මොදවන්නේ මේ කී කියා ආපු බුදුහාමුදුරෝ සර්වඥතා ඥාන ලැබුවට පස්සේ මේ කාටවත් දෙන්න බෑ කිසිම කෙනෙකුට ඕනකමක් නෑ ඒක පැත්තෙන් බලනකොට ඔක්කොටම ඕනලා තියෙන්නේ තම තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රය දිනු කරගන්න. ඒ නැතුව නිවන ලබන්න ධර්මයක් ගන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ඒක සංසිද්ධියක් බවට පත් වෙනවා. ඒ සහම්පති බ්‍රහ්මරාජා එළියට එළියට ඇවිල්ලා උතුරු සලුව සකස් කරලා ධනක් බිම ඇනලා වැඳලා නිදුකානන් වහන්සේ මේක මහා විනාශයක් මිනිස්සයා වෙනුවෙන් මෙච්චර අමාරුවෙන් හොයාගත්ත ධර්මය දේශනා කරන්න සමහර ඇත්තන්ගේ ඇස්වල ඉච්චර දූවිලි නෑ. යැත්තන්න මේක පේන්න ඉඩ තියෙනවා. ඔක්කොගෙම නම් දූවිලි තමයි. ඔක්කොගෙම ඇස්වල තියෙන්නේ මේ සුද බැඳිලා. ඒ නිසා පේන දේ නෙවෙයි තියෙන්නේ, තියෙන දේ නෙවෙයි පේන්නේ. ඉතින් එහෙව කෙනෙකුට මෙවැනි ධර්මයක් කොහොම කියලා දෙන්නේ? පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ අසත්තෝ දකිත්වා මම දහම්බෙරේ හැඬලින් හැඬවීම පිණිස මිගදායට වඩිනවා කියලා තීන්දු කෙරේ ආලාරකාරාම උද්දකරාම පුත්තු තීන්දු කරලා බල්ලා. ඒ කට්ටිය බෞද්ධයෝ නෙවෙයි. ඒගොල්ලෝ හිත දියුණු කරපු පිරිසක්. නමුත් අවාසනාවට ඒගොල්ලෝ දියුණු කරගත්ත හිත නිසාම අරූප බ්‍රහ්ම ලෝකවල ඉපදිලා තියෙන්නේ කතා කරලා බණක් කියලා දෙන්න පුළුවන් තත්වයක නැහැ. sannivedana කරගන්න බෑ. දැන් කියනවා නම් ඒගොල්ලෝ සිග්නල් නැති පැත්තක ජීවත් වෙන නිසා සෙල්ෆෝන් එකට කෝල් එකක් ගන්න විදියක් නැහැ. හොට්ලයින් නැහැ. ඊට පස්සේ ඒ කියන්නේ කතා කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ සරුවචනන්සට මතකුනේ තමන් වහන්සේත් එක්ක මේ බාහන සම්පූර්ණ වෙලාවේදී අප උපස්ථාන කරපු පස්වක මහණෝ මේ ටික ලබා ගන්න මේ ටික දැක ගන්න හැතැම්ම කීයක් සුමාන කීයක් පයින් ගියායි. ඒ බුද්ධ ගයාවේ ඉඳලා ඔය මිගදායට යනකම් මේ කියන්නේ වෙසක් මාසේ ඉඳලා වස් සමාදන් වෙන්න එනකම් වෙසක් පොසොන් ඇසල මාස ගාණ පයින් ඇවිත් ඇවිදලා ගිහින් මේ පස්සක මහණුන් දැක්කා. ඒගොල්ලෝ හිටියේ එතකොට මිගදාය. ඉතින් ඒගොල්ලෝ හිතුවේ මොකද්ද පුරුදුරජනනාත එනකොට මේ මහානා රජ කුලෙන් ඇවිල්ලා පැවිදි වෙලා අතට පයට සේවකයෝ තියාන ඉඳලා එයා දැන් මේ ඇඟතර කරගෙන දුෂ්කර ක්‍රියා කරන්නේ ඒ මදිවට අපි ළඟට එන්නේ අපෙන් අප උපස්ථාන ගන්න එක්කෙනෙක්වත් උපස්ථාන කරන්න එපා ඕනේ නම් වැදගත් කුලියක නිසා කකුල් දෙක හොදා ගන්න වතුර ටිකක් තියමු සලකන්න ඕනේ නැහැ ඒක මම හිතන්නේ තුනේ හතරේ දහම් පාසල් පොත්වල තියෙනවා කස්සක පස්සක මහණුගේ කතිකාවතකට ආවා මෙයාට සලකන්න එපයි කියන්නේ ඉතින් සරුවචනන්සේ ගියා ළඟට යනකොට ඒගොල්ලන් ඉන්න බැරි උනායි කියලා කියනවා. එක්කෙනෙක් ඉදිරිපත් වුණා කකුල් දෙක හේදුවා, එක්කෙනෙක් කකුල් දෙක පිහ දැම්මා, එක්කෙනෙක් ආසනයේ රෙද්දක් එළුවා, එක්කෙනෙක් වඩින්නේ කියලා ආර්දනා කරා. ආර්දනා කරලා පස්සේ දැන් සරුවචනහන්සේ මේ කොල්ලන්ට මතක් කරලා කියනවා. ඇවැත්නි මම මේ ධර්මයක් දේශනා කරන්න හදන්නේ කියලා. ඊට පස්සෙකම අනුගාන ඔයාගේ බණ මොකට අපට? ඔයා අපිට එක්ක එකට හිටපු එකනා. ඔයා මොකට මේ බණ කියනද? කවුද අහන්නේ? කිසිසේත්ම කැමති නැහැ මේ සරුවචනාංශය දෙන මේ බුදු වෙච්ච අලුත් බුදු පියාණන් වහන්සේ මෙච්චර පයින් ඇවිල්ලා මේ පිටස තීන්දු කරලා බණක් කියන්න හදනකොට කියනවා මොකද්ද ඔයාගෙන් අහන්න තියෙන බණ අපිට අපි ඔක්කොම එකට භාවනා කරපු කට්ටිය ඒතර බුදුරජාන්සේ දෙවෙනි සැරේටත් කියනවා මං කියන දේ අහලා පොඩ්ඩක් වාඩි වෙන්න නෑ වාඩි වෙන්න ඕනකමක් නෑ තුන්වෙනි සැරේටත් කියනවා ඕනකමක් නෑ ඒ එතකොට මේ බුදුරජාණන් වහන්සේ දැන් මේ බුදු වෙච්ච බුදුහාමුදුරුවෝ මේ පිරිස තාම අඳුනගත්තේ නැහැ. මේ පිරිසක් දැපණේ කරගන්නේ කොහොමද? දැපණ දමා ගන්න කොහොමද? නතු කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මාරු කරන උපක්‍රමය. ඒගොල්ලන් අහනවා මම ඔයගොල්ලොත් එක්ක අවුරුදු 6ක් ඉඳලා තියෙනවා. කවම කවදාකවත් භාවනා කරනකොට මට ආලෝක සංඥාවක්වත් ආවයි කියලා මං කියලා තියෙනවා. එතකොට පස් දෙනා මොනේ මොන බලාගත්තුළු මේ මනුස්සයා කවදාකවත් Tamange ඒ පඬිතකම කියන જાති කෙනෙක් නෙවෙයි අපිට කවදාකවත් මෙහෙම ඉංගියක්වත් කරලා නැහැ. කෙරුවේ භවනා කරන එක. දැන් අහනව ප්‍රශ්නයක් ওই පස් දිනාට මම කවදා හරි භාවනා කරනකොට ආලෝක සංඥාවක්වත් ආවයි කියලා කියලා තියෙනවද කියලා. නැහැ. ඒකට අනෝ ඇයි ඒ කියලා. කාටවත් දෙන්න උත්තර මුදිරන් කියන ආවේ නැති නිසා. මං අද කියනවා බණ කියන්න වාඩි වෙයන් කියලා. ඒ ඇයි ඒ? අද මට ධර්මයේ තේරෙන නිසා. ඊට පස්සෙලු ආවුසෝ වාදයෙන් කතා කරන එක. එහෙම නැත්නම් යාළුවා කියනක කතා කරන කතා කරන එක වෙනස් කරලා කියන දේ අහන්න හිත හැදුනේ. ඊට පස්සේ තමයි බුදුජානනාංශේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරේ. ඒ සූත්‍රයේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට විතරක් යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යම් තාක් ඇති වෙන සුළු ධර්ම ඇත්තේ වීදේ සියල්ලම නැති වෙන සුළුයි කියන කාරණාව තේරුණා. ඉතින් ඒ තේරන වෙලාවේදී ධර්ම මෙච්චර අපේ අපේ පොතේ හැටියට කියන විදිහට සෝවන්ුණයි කියලා කියන්නේ. ඒ වෙනකොට උදම්මැණිව කොණ්ඩඤ්ඤ සාංශ නෙමෙයි බුදුරජාණන් වහන්සේ. මොකද බුදුරාමදුරෝ සම්මා සම්බුද්ධ වෙන්න නම් තව කවුරු හරි නිවන් දක්කන්න ඕනේ. නිවන් දැක්කේ කොණ්ඩඤ්ඤ සංසිඳන් කොණ්ඩඤ්ඤාමතුරු තමයි බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ කෙරුවේ. අපිට නම් හිතෙන්නේ සම්මා සම්බුදුරජාණන්සේ ශාවකෙක් ඇති කරයි කියලා. නෑ මේ ශාවකෙක් තමයි බුදු කෙනෙක් පහල කරේ. ඉතින් ඒක නිසා අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝකොණ්ඩඤ්ඤෝ කියලා බුදුසංසේ ඒ උදම් අනනකොට මේ භූමාට දෙවියන්ගේ පටන් අකනිතා බ්‍රහ්ම ලෝකේ දක්වම මේ සද්ද උඩට නැග්ගා. ඉතින් බුදුරජාණන් වහන්සේ පස් දිනාට මේ ධර්මයේ දේශනා කරන්න ඉස්සරලා මේ සඳහා උපක්‍රම පාවිච්චි කරපු එක මහා ප්‍රඥාවටද වැටෙන්නේ මහා කරුණාවටද වැටෙති කියලා බැලුවොත් හරිම ප්‍රශ්නයක්. බුදුරජාණන්සේක මහා ප්‍රඥාව තියෙනවා. තිබ්බට ගන්න කෙනෙක් නැහෙනේ. කවුරක්වත් ඒ මට්ටමේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේට පල්ලෙහාට එන්න වෙනවා මහා කරුණාවෙන් ඒ කෙනා තේරුම් අරගෙන පිරිස තේරුම් අරගෙන ඒ පිරිසට ගැළපෙන විදිහට කියලා දෙන නිසා පරිසඤ්ඤෝ කියලා කියන්නේ Taman ඇසුරු කරන්නේ යම් පිරිසක් එක්කනම් ඒ පිරිස කවුද කියලා තේරුම් අරගන්න බැරුව ඔලොමලව හැසිරෙන මිනිස්සයා යන්නේ යන තැන හැප්පෙනවා. ඉතින් ඒකෙදි දැන් අර කොණ්ඩඤ්ඤ අඹ කියමු කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන මේ පස්නමට අරසා විශාල සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආවුසෝවාදයෙන් එමතුවයි කියලා ආර්ය උපවාදයක් වෙලා නැහැ එතන. වැරද්දක් වෙලා තියෙනවා නම් වැරද්ද වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ අතින්. පිරිසෙන් නෙවෙයි. පිරිසත් වැටපටවන්න බෑ. පුරුෂ පිරිස පුත්‍ජනයි. බුදුජන් වහන්සේ මහා කරුණා මහා ප්‍රඥාව තියෙන්නේ. බුදුජන් වහන්සේට ඕන විදිහකට හැඩ ගැහෙන්න පුළුවන්. පුත්‍ජනය කියලා කියන්නේ වේලිච්ච දර කඩක් වගේ. මොන දේ කරන්න ගියත් කඩලා යනවා මිසක් නවන්න බෑ. ඒ තරම්ම කට්ට කයිලා ටිකයි ඔලොමලයි එහෙම නැත්තම් කියනවා දල දඬුයි බුදුජානනාංශේ නැමෙන්න ඕන නැමිලා බුදුජානනාංශයක වගකීමක් තමයි මෙච්චර ගැඹුරු ධර්මයක් දේශනා කරන පයින් ඇවිල්ලා මේගොල්ලෝ දේශනා කරන්න ගියත් ප්‍රතික්ෂේප කරද්දී ඒගොල්ලෝ කලේ මුණින් නමලා තියෙන වෙලාවේ කලේ උඩට හරවලා ධර්මයේ ටිකක් දෙන එක පරිසඤ්ඤු. ඉතින් මේ වැඩ පිළිවෙල කොහොමද යෝගාවචරයට බලපාන්නේ? යෝගාචර බණ කියන්න නෙවෙයිනේ හදන්නේ. යෝගාචරය බලන්නේ කොතෙන්ද හරි ගිහිල්ලා විවේකීව බණක් භාවනාවක් කරගන්නනේ. ඒ බණක් භාවනාවක් කරනකොට පිරිසක නතු කරගෙන බණක් කියන කතාව ඉච්චර ගැළපෙන එකක් නැහැ. නමුත් Tamanට මේ කරගන්න ඕනේ වැඩේ විවේකීව ඉඳගෙන සක්මනක් කරගන්න බණක් භාවනාවක් කරගන්න අනික් පිරිස නතු කරගන්නේ කොහොමද? අනෙක් පිරිසකින් අනුග්‍රහයක් ගන්න කොහොමද? අනෙක් පිරිසකින් සප්පාය කරුණක් ගන්න කොහොමද? ඊ යතිම් බන්නට ඕගොල්ලෝ හරිම දුරයි. මේ කියා පාණ්ඩ හදනවා. ඕගොල්ලෝ භාවනා කරන්නේ මම භාවනා කරනවා කෑ ගහන්න එපා. ඉතින් පූසත් ඥාව් ඥාව් ගන්නවා. ඒලට බල්ලොත් බව් බව් ගන්නවා. මොකද මෙයා මේ පඬිතකමක් කරන්න හදනවා භාවනා කරන්න හදනවා. තමන් භාවනා කරන්න ඕනේ අර මිනිස්සුන්ට ඇඟට තේරෙන්නේ නැති වෙන තාලෙට. ඒකද බැරිකම නිසා තමයි ඔයගොල්ලෝ ගෙවල් වලට ගියාම පැහිය වෙන්න ඇදලා අයියා වෙන්න ඇදලා අක්කා වෙලා අර මිනිසුන්ට නීති දාන්න ගිහිල්ලා අර මිනිසු කියන ඕන් ඉස්සන් වන්න ගිහිල්ලා මොලේ නරක් වෙලා කියලා. මේ යන්න ඉස්සලා ෂෝක් එකට හිටියා. ආවට පස්සේ ඒ හර්ලල් මහත්තයා මගේ හොඳම යාළුවා. හර්ලල් මහත්තයා ඒ දවස්වල භාවනා කරන්න යනවා. ඒ කියන්නේ 79 80 මට ධම්මික හඳුරු ගිහිලා බෙන්නවා. මම ඉගෙන ගන්න කාලේ මම කව භාවනා කරන්න වෙලා නැහැ. ඊට පස්සේ කොහොම ඉන්න බලවම මිනිස්සේ පෞල් ජීවිතයක් ගත කරනවා මෙන්න මේ වෘත්තියක් කරන්නේ ඒ නිසා උදේ පාන්දර නැගිටලා හතරේ ඉඳලා හය වෙනකන් භාවනා කරලා දරුවංග වැටිගත් කරලා තමයි වැඩට යන්නේ හැන්දෑවට ඇවිලත් භාවනා කරනවා ඉතින් මම එතකොට මට වැඩි වැඩිමල් මම බල බල හිටියා ඊට පස්සේ මම මේ මහත්තයාගේ දෙටත් ගියා ධර්ම සාකච්ඡාවලට ගොඩින් මහත්තයත් එක්ක ඉතින් ගොඩින් මහත්තයා ගියාට පස්සේ ගොඩින් මහත්තයා විහිළු කරනවා හර්ලාල් මහත්තයා එනවා නිස්සරණ මෙන්න නිල්ලඹට භාවනා කරන්න නිල්ලම් භාවනා කරලා ගෙදර ගිය දවසේ බාල පුතා ඔඩොක්කට කොට වෙනවා. එදිට මේවසේ ගොරවනවලු. යන යන පැත්තකට මම යංගට කොට වෙන්න ඉන්න එපයි කියලා. ඉතින් පොඩි එකාට තේරෙන්නේ නැහනේ. තාත්තා ගැඟට ගොන ආයෙසර කරන දෙසරක් විතර එනකොට මේ මනුස්සයා සැටකොට ලොකු පුතා කියනවලු මල්ලි පැත්තකට ඵලයන් තාත්තා භාවනා මැදයන් ගිල්ලවල තියෙන දැන් පිස්සු දවස් දෙක තුනක් යනකම් උඹට තේරෙන්නේ නැද්ද කියලා අහනවා. මොකද අලුත් කරන්ට් එකක් ඇදලා දැන් ඔක්කොම සද්ද කරන්න බෑ හැසිරෙන්න ඕනේ ස්ලෝලි මයින්ඩ්ෆුලි සයිලන්ට්ලි මොකද එක්කනේ භාවනා කරලා ආපු නිසා දැන් හෙට ගියහම මොකද වෙන්න බලන්න ඕගොල්ලන් ගාලිල ඔක්කොටම ගනන් සීරුවෙන් සිටින් පාසුවෙන් සිටින් සිටි ඉඳි සිටි ඉඳි එවිසුදු සනා ඉතින් මේ ගිහිල්ලා ඇවිල්ලා පිමිතරන වලට ගිහිල්ලා පිස්සු පිරිස හැටියට තමන් හැඩ ගහනවා වෙනුවට තමන් යනවා නිසා භාවනා කරන මනසට කියනවා වතුර වගේ වෙන්න කියලා. භාජනයට වක් කරපුවාම භාජනේ හැදී ගන්න ඕනේ. දැන් මට මේ පතුර කෙලින් තියෙන්න ඕනේ කියලා වතුර කියන්නේ නැහැ නේ. වතුර කරන්නේ අඩියටම බහිනවා. මතු පිට හරියටම සමතලයක් ඡායාව දක්වනවා. මෙන්න මේ gati ටික මනුස්ස භාවනා කරන මනසක තියෙන පුළුවන් තරම් පල්ලෙහාම වාඩි වෙන්න. පැහෙන්න යන්න එපා. මතුපිල්ල තන්නේ කර සමතුලිත තියාගන්න ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. බලන්න ඕන කෙනෙක්ගේ මූණ පේන්නේ විදියට තියානින්න. එයාගේ මූණ පේන්නේ නම් මිසක් අපි කියන්නේ යන්න නරකයි. ඔබ මූණ කැතයි ලස්සනයි අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා භාවනා කරන මනුස්සයා පරිසඤ්ඤෝ කියන එක දන්නේ නැත්නම් ඒ මනුස්සයා යන යන දන අන්දාලියෙක් වාගේ කැලේ යවිදින කෙනෙක් වාගේ හැප්පෙනවා. ඒකල කියනවා බලන්නකෝ අපේ ලංකාව හරි සවුත් ශ්‍රී ලංකාව භාවනා කරන්න ගියාම කිසිම කෙනෙක් සහයෝගයක් දෙන්නේ නැහැ. ඒ වගේම මාර බලවේග එනවා. හරියට මේ gedara මිනිස්සු වෙන්දට යන විදිහට රේඩියෝ එක පොඩ්ඩක් හයියෙන් දානවනේ මේ දවස්වල. වෙන්දට වෙඩි පොඩ්ඩක් කලින් දාලානේ. එහෙම නැත්තම් මේ මම මම නැගිට මම සුදු ඇඳගෙන බාපණයක් දාන හිටියත් මට සලකන්නේ නැහැ දැන් ඉස්සර වගේ. කී කිය මේ ඔක්කොම අර පිරිස මට සාදු කියන්නේ පිරිස මට ආවඩායි බෝන් කියන්නේ කියලා මේ පිරිස අඳුරන්නේ නැතිකම නිසා මේ මේ වෙනකොට දැන් ඉතින් අවුරුදු 10ක් 15ක් විතර භාවනා කියන එක සමාජගත ධර්මයක් වුණාට පස්සේ හැම තැනම ප්‍රශ්න. ඒ මොකද තමයි මේ වැඩ කරන්නේ කවුද කියන එක දන්නේ නැතුව ඒගොල්ලන්ට පටවන්න හදනවා. ඉතින් ඒකකොට ලූගලිය ගහගත්තා වගේ තමයි. ඒ නිසා මට කිව්වේ 80 විතර වෙනකොට ධම්මික ආමඳුරෝ බොයි කරන්න හදන වැඩේ ලංකාවේ ප්‍රසිද්ධ වැඩක් නිසා කවම දායකවත් කාටවත් ඇඟෙන්න තියන්න එපා භාවනා කරනවා කියන්නේ. අවුරුදු 8ක් 9ක් කිසිම කෙනෙක් කොහොමඩක්වත් දන්නේ ඒ ඇති මං විතර දක්ෂ නැහැ බ්ලොගේ කවුරක්වත්. මම ළඟට එන්න ඕන නම් ටියුෂන් දෙන්න. ඔයගොල්ලෝ මේ අඬහැරේ විතරයි හීයේ නැහැ. විසිල් එක විතරයි බල්ටියේ නැහැ. ගෝසාව තියනවා කෑ ගහනවා භාවනා කරනවා කියලා. භාවනා කරනවා පුළුවන් තරම් නිස්සද්ද වෙන්න. වෙලා වෙනකන් ඉන්න වැඩේ කරගන්න පැත්තකට වෙන්න. මෙහි ආවට පස්සේ කමන්නේ ඉතින් ඔක්කොටම පිස්සු නිසා ප්‍රශ්නයක් නැහැ කවුරු පිස්සු ගෙලියයි. ඒක ගෙදර ගියාට පස්සේ ගෙදර ඉන්න මිනිස්සු දන්නවනේ භාවනා කරලා ඉන්න කරාට පිස්සු අනික කටින් පිස්සු නැහැ කියලා. ඉතින් තමයි තියෙන්නේ ඒක අහුවෙන්නේ නැති විදිහට වැඩ කරන එක. ඉතින් ඒක ලේසි නෑ. ඒකට තමයි පෘ탁 කියලා කියන්නේ. පෘ탁 පෘ탁 කියලා කියන්නේ අපේ රුචිකත්වය හරි වෙනස්. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම භාවනාව පවා අක්ක වෙන්න හදනවා. අයියා වෙන්න හදනවා. ගරු වෙන්න හදනවා. මුදුන වෙන්න හදනවා. මුදුන වෙච්ච ගමන් අනික විසුණු තේනවා. ඉතින් අර මල්ලි පැත්තකට වෑම් මේ දවස්වල භාවනා මධ්‍යස්ථාන කියලා අයියා ඇවිල්ලා ඉන්නේ ටික දවසක් නැකම් පිස්සු පැත්තකට වෑම් කියනවලු. මුති අන්නේ ඒක කියනකොට මම හිතන තේරෙනවා කියලා මම හිතනවා. ඒ නිසා භාවනා කරනවා කියන එක සමාජගත ධර්මයක්. තමන් විවේක වෙන බව හැබෑව. අරණ්‍යගත වෙන බව හැබෑව. නමුත් මේ පිරිසක් එක්ක වැඩ කරනකොට භාවනාව හෝ සතිය හෝ සීලය හෝ මහානකම හෝ අනුන්ට බරක් විය යුතු නැහැ. ඒක ඒගොල්ලන්ට පටවන දෙයක් නෙවෙයි. තමන්ට සතිය තේරෙනවා නම් තමන්ට භාවනා තේරෙනවා නම් මහානකම තේරෙනවා නම් උපාසක උපාසිකාකම තේරෙනවා නම් ඕනේ තැනකට හැඩ ගැහිමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව සමාජයේ මගේ විදිහට හැඩ ගැහෙන්න ඕනයි කියලා කියනවනම් ඒක තමයි පු탁 පු탁 යන ගතිය. නිසා පෘ탁 පෘ탁 කියලා වෙන් වෙන් රුචිකත්තානුව කටයුතු කරන වෙනුවට දැන් අපි මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අපි ඔක්කොටම ගෙන එකපත් ඇලිය කන්න පුරුදු වෙනවනේ. පොදුවේ දෙන ආසනේ බුදියන්න පුරුදු වෙනවනේ. අපි ඔක්කොම එක ඇඳුමක් ඇඳගෙන සමස්තයක් වෙන්න හදනවනේ. ඉතින් ඒ ගතිය අපි ගෞරවයක් නෙමෙයි කරන්නේ. අපි බුදුහාමුදුරුවෝ කියන විදිහට සිල්ලැත්තෝ ඒ වෙනතම් භාවනා කරන අය කියලා පුළුවන් තරම් මේ නිහතමානී ගතියට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ අපන්නක ප්‍රතිපදාව කිය. අපන්නක ප්‍රතිපදාව කියන එකට සිංහල අර්ථය දීලා තියෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් විරුද්ධ වෙන්න එපා. කවුරු හරි ඇවිල්ලා තමන්ගේ විරුද්ධ මතයක් ප්‍රකාශ කරුවොත් එයන් අහන්න ඔයා සිහියෙන් බුද්ධියෙන් කතා කරන්නේ. ඉතින් ඔයාට මේ මතේ තියානින්න අයිතියක් තියෙනවා. මේ මට කියලා කෙරුවත් එකයි නැතත් එකයි. නෑ නෑ මේ මම මේ මතය දරන නිසා ඔබත් මේ මතය දැරිය යුතුමයි කියලා ඔලොමල වෙන්න ගියොත් වේලිච්ච දරකෝටුවක්ගේ නමන්ට කඩන්න බැරි වෙන විදිහට හැම තැනම ප්‍රශ්න. ඒ නිසා අපි নানা ක්‍රමවලට මම මේ දරුවන්නේ තාත්තා නිසා අම්මා නිසා මේ දරුවන්ගේ මතවලට මම බලපාන්න ඕනෑ කියලා දෙමාපියෝ හිතාන ඉන්නවා. මේ මගේ තීචියෝ නිසා ගුරුන්නාංශේ ශිෂ්‍යයන්ගේ මතවලට බලපාන්න ඕනයි කියලා ගුරුවරු හිතාන ඉන්නවා. රජ්ජුරෝ හිතාන රට්ටු මට උණු විදිහට බලපාන්න ඕනයි කියලා පුත්‍රජානන්සේ අපට දීලා තියෙන මේ ගුරුගෝල වෙනසක් නෙමෙයි සබ්‍රහ්මචාරී සමගියව භාවනා කරන්නන් ඇර සබ්‍රහ්මචාරී කියන මතය ඇර කාටවත් කවුරු ගුරු වෙන තරතුරක් නැහැ මේකේ. බුදුරජාණන් වහන්සේ විතරයි තමන් වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ අපෝස්තලරුවත් කරලා තිබුණේ නැහැ. අනික හැම ආගමකම මම පස්සේ මෙයා කියලා මේ තනතුරුපත් කිරීම තිබුණා. ඒවා ඒ කට්ටිය කට්ටිය අතර වාද වෙච්ච ගමන් ඉවරයි ධර්මයේ. බුදු දනන්ස අපට දීලා තියෙනවා ප්‍රශ්නමක් හතරනමක් සංඝයා එකතු වෙලා ගන්න ඕනෙම තීන්දුවක් ඒගොල්ලෝ කරගත්තා. මේක කියන්නේ විමධ්‍යගත වෙනුවට මධ්‍යගත වෙනුවට විමධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයක් අපට දීලා තියෙනවා. අපි සංඝයා වහන්සේලා හතර නමක් එකතුලා ගත්තොත් තීන්දුවක් අනික් සංඝයාට ඒක බෑ කියන්න බෑ. ඒ සමාජ විරෝධී එකක් ගත්තා. ශාසන විරෝධී එකක් ගත්තා. යාප්පු වෙලා ගිහිලා කියන්න කියනවා මේක නම් පිනු පිනුවට මෙහෙමයි එක්කෙනෙක් ඉන්නවනම් කියන්න කියලා. දෙන්නෙක් ඉන්නවනම් කියන්න. තුන් දෙනෙක් හතර දෙනාට පස්සේ කියන්න එපයි. මොකද මේ හතර දෙනාගේ තීන්දුව තීන්දුවයි. අන්න ඒ වගේ විමධ්‍යගත ක්‍රමයකට බුදුජානසෙක් කියලා දීපු නිසා මට මේ අවුරුදු 30 නැත්නම් 40 ඇතුළතම පිණිච්ච දෙයක් තමයි මේ සති චෛතසිකය සතිය කියන එක ඉගෙන ගත්තට පස්සේ අපි ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. අපි නිකන් මේ වතුර වගේ වෙනවා. ඒ නිසා සති චෛතසිකේ වඩනවා නම් ඒ කෙනාට විදේශයක් නැහැ. කොහේ ගියත් දේශේ තමයි. ගමෙන් පිට ගියාය වෙන ආහාරයක් කෑවයි වෙන භාෂාවක් කතා කියලා මොකක්ක ප්‍රශ්නයක් නැහැ. කොහේ ගියත් විදේශයක් වෙන්න බෑ. ඒ නිසා අපේ හැඩගැහිමේ හැකියාව ඒකට කියන්නේ පරිසරයට අනුව අනුවර්තනය වීම පුදුමාකාර ශක්තියකින් එන්න පටන් ගන්නවා සතිචෛතසිකේ ලැබිච්චා. මේක සාමාන්‍යයෙන් කියනවා තවාණේ තියෙන පැල ගිහිල්ලා ප්‍රධාන ඉඩමේ හිටෙව්වට පස්සේ ඒක පොඩි නෙළුම් රෝග ටිකක් ඇවිල්ලා පොළවේ පිහිටනවා. නමුත් ලොකු පැල ගලවලා හිටවන්න බෑ. හිටපුවම මැරෙනවා වැඩි. පුංචි පැල හිටවන්න පුළුවන්. ඒ නිසා මේ හැඩ ගැහිමේ ශක්තිය තියෙන ළමා මනසේ. අවුරුදු 5 වෙනකන් ඒ ළමයා ඕන තැනක ගිහිල්ලා තිබුණොත් ඒ පරිසරය අනුව හැඩ ගැහෙනවා. නාකි වුණාට පස්සේ නෑ. ඒක මේ වයසත් එක්ක යන පරිණාමය ඇති වෙච්ච එක. නමුත් මම මේ කියන්න දන්නේ සතිමත් වෙනකොට නාකි තිරියන් වෙනවා. නාකිච්චෝ තිරියන් වෙනවා. වෙනා නැත්තම් භාවනාවක් වෙලා නැහැ. අර නාකි ගතිය හේමම තියෙනවනම් මොන භාවනාවක්ද? ඒතර ගෙදකේ භාවනාව කියලා නම් කියාකි වලිගේ නැතිකම තියෙනවා. භාව කියලා කියන්නේ වලිගෙට අපේ පැත්තේ. භාවනාව දින හැම භාවනාවක් වෙලා නැහැ. ඒ නිසා බලන්න භාවනා කරන්න කරන්න පරිසඤ්ඤෝ කියලා කියන්නේ අපි යම් පිරිසක් එක්ක වැඩ කරනවා අපි ඒ පිරිසත් එක්ක සම්පාත වෙන්න ඕන. පිරිසත් එක්ක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වුණාට ඒ පිරිසට නතු වීම නෙමෙයි අපි කරන්නේ. පස්සේ පිරිස හරවා ගන්නවා. Tamange සීල ශික්ෂාව හරහා, සමාධි ශික්ෂාව හරහා, ප්‍රඥා ශික්ෂාව හරහා Tamanට පේන නිවන් සාන්ත කර තත්ත්වයේ පිරිස හරවලා දෙන්න මේ පිරිස හඳුනා ගැනීමේ ශක්තිය නැතිකම තමයි උදාහරණයක් වශයෙන් ගත්තොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 32 දී කුරුසය යන කෑවා. ගැටුණා රෝම අධිරාජ්‍යත් එක්ක. ප්‍රසිද්ධිය බණින්න පටන් ගත්තා. නායකව විවේචනය කරන්න පටන් ගත්තා. ආදායම් බදු එකතු කරන්න විවේචනය කරන්න පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ අරගෙන ගිහිල්ලා කටුවටුණක් දාලා වද දීලා අභාව අභාව પ્રાપ્ત කරා. සරුවචනන්සේ බලන්න අවුරුදු 80ක් යනකම් ස්වභාවික මරණයක් නේ. 80 80 කියලා ස්වභාවික මරණයක් සිද්ධ වෙන්නේ බුදුහාමුදුරන පිස්තෝලෙන් වෙඩි තිබෙත් නැහැ මොකක්වත් නැහැ. ඒ මොකද කිසිම තැනක මොනම වෙලාවකටවත් කවුරුත් එක්ක ගැටුමක් කවුරුත් එක්ක විරුද්ධ භාවයක් ඇති කරගත්තේ නැහැ. ඉතින් මේ විරුද්ධ භාවයක් නැතිකම ආර්ය ගුණයක්. පෘත්‍ජඥයෙක් වෙලා තියෙන්නේ අනේ අනතන තමන්ගේ රුචි අරුචිකම් ටික ඉස්සර කරන්න හදනවා. තමන්ගේ පෞරුෂත්වය ඉස්සර කරන්න හදනවා. තමන්ගේ අබ්බැහි ටික ඉස්සර කරන්න හදනවා. ඉස්සර කරන්න ගිය ගමන් පිරිසත් එක්ක ගැටමක් ඇති වෙනවා. මෙන්න මේකත් එක්ක හරි වෙනසක් තියෙනවා මේ සතිය කියන එක අඳුරනවා. සතියේදී තියෙන්නේ මතුවෙන දේ දැනගන්නව ඇර මොනම දෙයක්වත් අපේක්ෂා කරන්නෙත් නැහැ. මතුවෙන කිසිම දෙයකට විරුද්ධ වෙන්නෙත් නැහැ. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමෙන් කියලා දෙන්න හදන්නේ. හොඳට පట్టලෝ වාඩි වෙන්න තමන්ගේ මනසට මොනවද එන්නේ කියලා කියන්නේ එච්චරයි. ආය වෙන මොනම දෙයක්වත් මේකේ නැහැ. ඇයි මේක වෙන්නේ කියලා අහන්නයි කියන්නේ සතිය වඩන කෙනාට. සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට. උඹට හේතුඵල ධර්මයේ තේරුම් ගන්න ඕන නම් හොඳට යමක් නොකර සිද්ධ වෙන දෙයට වෙන්න ඇරලා බලන්න ඕන මොකද්ද වෙන්නේ කියලා කියන්නේ. කාටවත්ම කියන්න බෑ. යන්න මෙහෙම වුණා ඇයි කියලා අහන්න. මොකද එහෙම වෙන එකට නිකන් විරුද්ධත්වේ ප්‍රකාශ කෙරෙනවා. එහෙම නැත්නම් මට අල්ලපු ගෙදර එක්කනට මෙහෙම වුණා මට උනේ නැහැ. ඇයි? කාලා වරෙන්කෝ අල්ලපු ගෙදර තියෙන අඟල් 32 ටෙලිවිෂන් එකක් අපේ ගෙදර තියෙන එක 28ක් ඇයි මට එකක් අරගෙන දෙන්න බැරිද ඊ වගේ මොනවදෝ ටිකක් කටපාඩම් කරන මේ ඇවිල්ලා ඇස් දෙක වහන බලාගෙනවා 32 ටෙලිවිෂන් එකක් පේනකම් ඔන්න බලාගෙන ඉන්නවා මේ පේනකොට 28 එකක් දැක්කම ඔන්න කචා ඒ කියන්නේ මේ සතිචෛතසිකේ අඳුරගත්තේ නැති නිසා මේ සතිචෛතසිකයේ තුලම මේ සමාජගත ධර්මයේ තියෙනවා. හැබැයි නැමෙන සුළු කෙනාට. හැබැයි අහිංසක කෙනාට. හැබැයි නිර්ව්‍යාය කෙනාට. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන අපේ විවස්ථාවේ යෝගාවචරයා ෂට මායාවී ගති තේරුම් අරගෙන එයින් වෙන් වෙලා කටයුතු කරන්න තීන්දුව කරන්න ඕනේ. අපි දැනගත්තත් නොදැනගත්තත් අපේ ෂටගති මායාවී ගති වංචනික ධර්ම පේන්නේ අපි පිරිසක් ඉදිරියට ගියාම අපි තනියම කැලේකට වෙලා ඉන්නකොට අපේ ෂටගති මායාවී ගති ගස් කොළන් වලට සාපේක්ෂව දැක්කන්න බෑ ඇලදොල ගංගාවට සාපේක්ෂව දැනගන්න බෑ අපි පිරිසක් ළඟට ගිය ගමන් අපි ළඟ තියෙන මේ විශේෂ රුචිකත්ව විශේෂ න්‍යාය පාත්‍ර විශේෂ පෞරුෂත්ව ලක්ෂණ නිසා අපිට පිරිසක් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙනකොට කවදාකවත් එක පිරිසේ දෝෂෙට ගන්න එපා. එතකොට අපි වතුර ගිහිල්ලා භාජනේ හැඩේ ඉල්ලනවා වගේ. වතුර හැදෙන්න ඕනේ භාජනේ හැඩේට. හැඩ ගහින්න පුළුවන් එකම සතා මිනිසයා. ඒක නිසා භූ ලෝක ගෝලේ ඕනම තැනක මිනිසයාට ඉන්න පුළුවන්. වෙන කිසිම සතෙක් නැහැ. නිර්ක්ෂේ ඉන්න සතෙකුට මේ ද්‍රවයේ ජීවත් වෙන්න බෑ. ද්‍රවයේ ජීවත් වෙන සතාන් නිර්ක්ෂේ ජීවත් වෙන සතාට තියෙනවා යාට පරිසරයේ මනුස්සයට ඕන තැනක ඉන්න පුළුවන්. ඒ නිසා සතිය වඩන්න වඩන්න පිරිස පිරිසක් ඉදිරිපට ඉන්නකොට තමයි පිරිසට අනුයාත වීමේ කටයුත්ත විශේෂයෙන්ම භික්ෂුවකට එහෙම නැත්නම් පැවිදි වෙච්ච කෙනාට අනිවාර්යම තියෙන්න ඕනේ. පැවිදි වෙච්ච කෙනාට ගයක් ඉස්සරහට ගිහිලිවල අපි ඉන්න පාති පාත්‍රය අල්ලන් ඉන්න වෙනුවට මට බුරියානි ටිකක් දීපන් කියන්න බෑනේ. මට කොත්තුරු ටිකක් දෙන්න. මට දොන්ත බිබී කන් ටිකක් දෙන්න. එහෙම බෑ. දින දෙය ගන්න එකයි තියෙන දින දෙය යපියන්. මේ රජ ගෙදරින්ගේ මම ආවේ ඉස්සරහගේ එකනත් එක්ක ඉව්ව කරන්න බෑ මට මේ ටික දීපන් ලද දෙයින් සතුට වෙලා දැනගන්න ඕනේ මිනිහා කොතලා තියෙන රෙදි ගැල්ලක් අරගෙන ඒක හොදලා පාන්තකූල කරලා මේක මේ බුද්ධ ජීවරයේ වශයෙන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕනේ කිරිකන්දර සීනාසන වනපන්ත සීනාසනකට ගියාට පස්සේ ඒකට හැඩ ගැහෙන්න ඕනේ තමන්ගෙම පූති මුත්ත බේසජ්ජෙන් හරි ආරස්සා වෙන්න දැනගන්න ඕනේ ඉතින් මේ සියලු සැප සම්පත් අතහැරලා කැලේකට ගිය කෙනාට අර gedara තියෙන සැප සම්පත් බලාපොරොත්තු ඉන්නවනම් මේ කය කැලේට ගියාට හිත තියෙන්නේ gedara නේ. තියානිතරම තැවෙනවා. මේ වනසේනාසනේ අබිරමණයක් කරන්න බෑ මොකද අර gedara තියෙන සැප සම්පත් ටික බලාපොරොත්තු වෙන නිසා. ඉතින් පරිසඤ්ඤු කියනකොට තමනොත් පරිසරයට හැඩගැහෙන ගතිය මනුෂ්‍යයා තුළ සම්පූර්ණ මනසවදි වෙන්න නම් ඕනම දෙයකට හැඩගැහිමේ හැකියාවක් තියෙන්න ඕනේ කියන එක තමයි ਸਰුවඥතා ඥානය කියන එකේ අර්ථය. ඕනම දෙයකට හැඩගැහෙන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපේ ජීන මේ පෞද්ගලික රුචි අරුචිකන් ටික නිසා අපේ තියෙන පෞද්ගලික පෞරුෂත්ව ලක්ෂණ නිසා අපේ තියෙන යම් යම් ඇබ්බැහි නිසා අපි හරි බයයි ඒ සීමාවෙන් පිට යනවා. ඉතින් ඒක නිසා හරියට පිටේ වනේ තියෙන මීමා පඳුරකට බයයි වගේ වනේ නැතිවීම බය නැහැ. භාවනා කරන්න කරන්න කරන්න අපි අන්න එකට හැඩගැහෙනවා. ඒ නිසා මනසෙන් භාවනා කරන මනසෙන් තමන් ඕන තැනකට හැඩගැහෙන්න පුළුවන් හැකියාව පරිසඤ්ඤෝ. පිරිස හඳුනා ගැනීමේ ශක්තිය. ඊට පස්සේ පුග්ගලඤ්ඤෝ කියලා එකක් තියෙනවා. පුග්ගලඤ්ඤෝ කියලා කියන්නේ තමන්ගේ ගුරුන් ආංශිත් එක්ක වැඩ කරන නැත්නම් කෙනෙක් එක්ක වැඩ කරනකොට මේ පුද්ගලයා හඳුනා ගැනීමේ හැකියාව ඒක ශ්‍රේෂ්ඨ වශයෙන්ම තිබුණේ ਸਰුවචනාංශයට විතරයි. ඒකට විශේෂ හේතුවක් තිබුණා. මොකද ਸਰුවචනාංශයට ආසේ අනුසී ඥානයේ තියෙන. පුද්ගලයා දකින්නකොටම එයා මොන දෙයක් ඇසුරු කරගෙන හැදිච්ච පරිසරයක් සංස්කෘතියකින් ආපු කෙනාද මෙයා මේ යන්නේ කෙහෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා බලනකොට කියන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන්සේ හරියට ඇනේ ගහනවා. ඇනේටම මිටියෙන් ගහනවා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි ඊගාවට තියලා තින්නේ ඒත් සාරිපුත්‍ර සාංශේ ගාව ඉඳලා තියෙනවා ගෝලේ මාස 6ක්ම පවතින ක්‍රමයේ හැටියට මෙයාට බොහොම තේරෙනවා සාරිපුත්‍ර සාංශේ මනසට පින තියෙනවා කියලා. අසුභ භාවනාව කර්මස්ථානයක් වශයෙන් දෙනවා. මේ ඔසේ ඇත්තටම භාවනා කරනවා කිසිම ಗುಣ විශේෂයක් නැහැ. පස්සේ දවසක ගෝලයක් තන ගහන ගිහිල්ලා සාරිපුත්‍රනාංශයට මතක් කළා කියනවා සාංශ මේ දරුවා සාසනික වශයෙන් බොහොම වටිනවා. කියන දේ තහනවා. මොකද කමටහන වැඩෙන්නේ නැහැ. භාවනා හැදෙන්නේ නැහැ කියලා සරුවචනංශය බල්ලා කියන එන සාරිපුත්තු ගිහිල්ලා ඔයා තියලා යන්න හැන්දෑ වෙන්නේ කියලා. රෙදි හොදලා දෙන්නේ same day service කියලා තියෙන. ඒ විදිහට දාලා බිල දාලා බඩුව තියාගෙන යවනවා. ගියාට පස්සේ මේ මනුස්සයා දිහා බලපන් මේ මනුස්සයා ආත්ම 500ක් රත්තරන් වැඩ කරපු මිනිසෙක්. රංකරුවෙක්. අමුද්‍රණංශේ ජේතවනාරාමේ හැපැත්තේ ලස්සන පොකුණක් මවලා ඒක මැද සමතුලිත ලස්සන නිලුමක් හතරෙනි මවලා ගිහිල්ලා කිව්ව බලන් ඉන්නේ කියලා. ඉතින් මෙයා දැකලා නැහැ ආත්මපන්තියකට මෙච්චර ලස්සන රත්තරණින් හදපු නිලුමක්. ඉතින් මෙයා ඒකේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අන ව්‍යංජන හොඳට බලබලා ඉන්නකොට හිත එකපාරට මේකට ඇදලා ගියා. මොකද මෙයාගේ ශිල්පේ මේක හොඳට ඇදලා යනවා දැක්කට පස්සේ බුදුජානනාංශේ නිකන් මල පර වෙන තත්වෙට මල මේ මුකුලිත වෙන தත්වෙට පරවෙන தත්වෙටපත් කරා. මෙයාට හිත අදහා ගන්න බෑ. මිච්ඡර ලස්සන සමතුලිත නෙළුම හතරන් නෙළුම වියකෙනවා. එතකොට බුදුරජාණන්සේ හිමීට මේ අනිත්‍යතාවය එහෙම නැත්නම් අසුබ කර්මස්ථානයේ දුන්න ඒක වැදුනා ඊට පස්සේ අරහත්ත්වයටපත් වුණා. සාරිපුත්‍ර සාංශය හවස එනකොට මෙයාගේ වැඩ කටයුතු නිමයි. සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දැන් මේ මාස 6ක් උත්සාහ කරා මේ පුරුෂය අඳුරගන්න බැරි වුණා. ඉතින් අපි මේ 100ක් හමාරත් යන භාවනා කරනකොට මේකෙන් එක්කෙනෙක් හරි ගියත් ලොකු සාන්තියක් මෙච්චර පිරිසකට හරි ගියේ නැහැ කියලා කද්දාකත් කනගාටු වෙන්න නරකයි. මොකද අපිට පුරුෂයෙක් අඳුරගන්න බෑ. Taman තුල කෙලස් තියෙන තාක්කල් කද්දාකත් කාටවත් කවුරුත් අඳුරන්න බෑ. අපි හැම කෙනාම අඳුනගන්නේ අර්ථ සිද්ධියටනේ මුගේ ලාභයක් ලබන්නනේ මට වාසියක් වෙන්නනේ අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බලබලා දීයට කැරකිල්ල පාරුව පදින තුරු දිඹේ කැළඹිල්ල සූර්ය උදා වෙනතෙක් පිනිබෑවිල්ල ඔච්චරනේ මනුස්ස ලෝකේ කියන්නේ අපි මිනිස්සු දිහා බලනවා නම් බලන්නේ උගෙන් කුට්ටියක් කඩා ගන්න විතරනේ එහෙම නැත්තම් කවදාකවත් එහෙම මිනිසෙක් ඇසුරු කරන්නේ නැහැ අපි. අපි ඇසුරු කරන්නේ අර්ථ සිද්ධිය සඳහානේ. භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභා අජ්ජමිත්තා අත්තට වඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේකග්ග විසාන කප්පෝ යමෙක් භජනය කරනවා නම් යමෙක් සේවනය කරනවා නම් භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා තමන්ට මොකක් හරි ලාභයක් තියෙන්න ඕන භජନ୍ତି සේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත කිසිම ලාභයක් අපේක්ෂා නොකර ඇසුරු කෙනෙක් ඉන්න කල්යාණ මිත්‍ර ලෝකේ දුර්ලභයි. අද තියෙන බිස්නස් වර්ල්ඩ් එක. වාසියට වැඩ කරන රුපියල් වලට වැඩ කරන ලෝකේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා අර්ථයේ සලකලා කටයුතු කරන මිනිස්සයා අසුචි කක්කා වෙන මොකක්වත්ම නෑ කක්කා ඊට වැඩිය හොඳයි කියලා තියෙනවා තනියම ජීවත් වෙන. ඒකෝචරේ එකක්ග විසාන කප්පෝ. ඒ නිසා මම තනියම ජීවත් වෙනවා. ඉතින් කෙලස් තියෙන මිනිස්සෙක් ඇසුරු කරනවායි කියලා කියන්නේ කක්ක ගොඩක් තමයි. ඉතින් ඉන්න හරියක් තියෙන්නේ අපිට ඇසුරු කරන්න වෙලා තියෙන දැන් මයි ළඟත් කෙලස් තියෙනවා. අනික් කාටියට කෙලස් තියෙනවා. ඉතින් ඒක නිසා කවුරු ඇසුරු කිරීමෙන්ද මට කෙලස් අඩු තත්ත්වයටපත් වෙන්නේ කියලා ගියොත් අපිට මේ ඉන්න කට්ටියත් එක්ක නෙමෙයි අසුරු කරන්න වෙන්නේ අපිට ආර්යයන් වහන්සේලාත් එක්ක රහතන් වහන්සේලාත් එක්ක. ඒ ඇත්තෝ කැමති නේ අපිත් එක්ක ආශ්‍රය කරන්න. මොකද අපි ළඟ කෙලස් තියෙන නිසා. ඉතින් එතකොට අලි අවුලකටපත් වෙන අපේ අගයන් ආඩබරයන් ටික මොකද අපේ හිත නිතරම කැමති අපි වගේම කෙලස් තියෙන කට්ටියක් එක්ක ඉන්න. බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙනවයි කියලා කතාවක් තියෙනවානේ. අපි රැළේනේ ඉන්න කැමති. රැළට අහු වෙලා. එතකොට අර්ථ සිද්ධියක් වෙයිද? සීල වර්ධනයක් වෙයිද? සමාධි වර්ධනයක් වෙයිද? ප්‍රඥා වර්ධනයක් වෙයිද? ඉතින් ඒක නිසා අපි පුරුෂයන් අඳුනගෙන ඒ කෙනා ඇසුරු කරන්න හම්බෙන්න ඕන එක පෙර කළ පිනක්. අපිට පිම්බිමක ඉපදෙන්න හම්බ වෙනවා නම් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න හම්බ වෙනවා නම් ඒක පිනක්. කල්යාණ මිත්‍රොත් ඉඳද්දී අපිට මේ කල්යාණ නොවන කට්‍යත් එක්ක ඇසුරු කරන්න වෙනවයි කියන එක තමයි තියෙන දඩුවම. ඒක මේ මේ ලෝකෙදිම තියෙන අපායක් වගේ එකක්. ඒක නිසා අපිට කොච්චර කාලයක් යයිද අපිට වැඩි සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඇති පිරිසක් එක්ක ගත කරන සම්මා ආජීවය හදාගන්න. ඉතින් ඊදී වෙනකන් මේ හිර වෙලා තියෙන භාවනාව ඉදිරියට යන්නේ නැහැ. අපි ඒකට ගැළපෙන පිරිස ඇසුරු කරන්න ඕනේ. සත්පුරුෂ සංසේවනේ තියෙන්න ඕනේ. ඒ වගේම පිම්බීමක උපදින ගතිය තියෙන්න ඕනේ. පෙරකල පිං ඇති බව තියෙන්න ඕනේ. ඒ නිසා අපි මේ වැඩමුළුවකදී අපි උත්සාහ කරලා දෙන්නේ මෙන්න මේ දේට හිත අවදි කරලා දෙන්න. මේකට ගොඩාක් විචල්්‍ය සාධක රාශියක් බලපානවා. ඒ නිසා පුද්ගලයෙක් ඇසුරු කරනකොට ඒ පුද්ගලයා මම ඇසුරු කරන්නේ ලාභයට, දේශපාලන වාසියට, ආර්ථික වාසියට, සමාජික වාසියටද එතෙන් සීලෙට සමාධියට ප්‍රඥාට කියලා බැලුවොත් අපි කොච්චර ෂටද කියලා බලන්න. අපි කොච්චර මායාවිද කියලා බලන්න. අපි කොච්චර වංචනිකද කියලා බලන්න. අර කණ්ඩෝණ ගමට කබරගය තලගය කරගෙන ජීවත් වෙන ජීවිතයක් තියෙන. ඒක නිසා කවදා හෝ තේරුම් ගත්තොත් අපි මේ පිරිස ඇසුරු කරන්නේ මගේ පුද්ගලික විනිශ්චයක් අනුව. ඒක නිසා මම සත්පුරුෂ සංසේවනයේ යන්න ඕනේ. ඒ වගේම පිං ඇති බිමකට ඉන්න ඕනේ. සද්ධර්මයේ අහන්න ඕනේ. ඒක සඳහා මොකද්ද කරන්න වෙන්නේ? Tamange තියෙන රුචි අරුචිකන් ටික පොඩ්ඩක් පැත්තකින් තියන්න. මේ මට ඕනේ ඕනේ තාලෙට ගියොත් සත්පුරුෂය ඇසුරු කරන්න වෙන්නේ පතිරූප දේශ වාසයකට යන්න වෙන්නේ සද්ධර්මය ශ්‍රවණය කරන්න වෙන්නේ මොකද ඇසුරේ තියෙන්නේ පුළුවන් තරම් කෙලස් වඩන ගතිය. ඒ නිසා පුරුෂයෙක් අඳුනා ගන්නවා කියන එක විතරක් නෙවෙයි. ඒ අඳුනා ගන්න ක්‍රමයේ තමන් ඒ පුරුෂයාගේ අසුර වැඩි කරගන්න, සත්පුරුෂයාගේ අසුර වැඩි කරගන්න අපේ තියෙන මේ රුචි අරුචිකන්තික කැප කරනවා කියන එක ඒ හා සමානම දෙයක්. හැබැයි ඒකට දෙවන්නේක් බලපාන්නේ නැහැ කියලා මම පුද්ගලික මගේ අත්දැකීම කියනවා. අපිට අවශ්‍ය කරන සත්පුරුෂයා හොයන්න අපිට අවශ්‍ය කරන ප්‍රතිરૂපදේශ වාසය අපිට අවශ්‍ය කරන සද්ධර්මයේ ඇසුරු කරන්න දෙවන්නේක් බලපාන්නේ අපි කියනවා නම් ඒක නිකම් මේ කබර ගෝයා තල ගෝයා කිරීම. ඒ විතරක් නෙමෙයි අපි හිතනද ඒකේ අමාරු පැත්තක් තියෙනවා. දන්නේ නැතුව සත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් කියලා හිතාගත්තොත් මහා භයානක අපරාධයක් සිද්ධ වෙනවා. ඒක තමයි මම අර ඊයේ කිව්වේ තග්‍රසිකී බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වඩිනකොට අර සුපබුද්ධ කුට්ටි මේ කිසිම රසක් ආස්වාදයක් දන්නේ නැති මිනිහා ගෙලවලුවේ ඉඳලා පාදාන්තයේ දක්වා උතාගෙන කුෂ්ඨ රෝගියෙක් වගේ බඩතුලේ පාත්‍රය හංගගෙන යන ගමන නැද්ද කිමිතරක් අපි වගේ සැපතේ ඉන්න පාද කියලා ආහක යන ආර්යයන් වහන්සේ නමකට වචනයක් කතා කරලා පුදුමාකාර විඳවිල්ලක් විඳිනවා කිසිම ලාභයක් නැති සුද්ධ පාඩුවක් සිද්ධ වෙනවා ඒක නිසා මිනිස්සයා කවුද කියලා දන්නේ නැතුව ඇසුරු කරන්න ගියාට පස්සේ අපි සත්පුරුෂයා අසත්පුරුෂයෙක් විදිහට ඇසුරු කරන්න පුළුවන්. අසත්පුරුෂයා සත්පුරුෂයෙක් විදිහට ඇසුරු කරන්න පුළුවන්. ඒකේ දෝෂේ සත්පුරුෂයාගේ අසත්පුරුෂයාගේ නෙමෙයි. තීන්දුව ගන්න මගේ අතේ තියෙන්නේ. මේ පස්සක මහණුන්ගෙන් එක මහණෙක් තමයි මේ වප්ප මහ ස්වාමීන් වහන්සේ. වප්ප මහ ස්වාමීන් වහන්සේ තුන්වෙනි දවසේ රහත් වෙනවා. තුන්වෙනි දවසේ සෝවාන් වෙනවා. හයවෙනි දවසේ වෙනකොට ඔක්කොම රහත් වෙනවා. උන්වහන්සේ පිරිනම් පාන වෙලාවේදී උන්වහන්සේ තේරාපදානේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා පස්සුති පස්සෝ පස්සන්තං නප්පසන්තෝච පස්සති නපස්සන්තං නපස්සන්ති අපස්සන්තං නපස්සන්ති පස්සන්තෝච නපස්සති කියලා බොහෝම ප්‍රාසේ දනවන ගාතාවක් දේශනා කරනවා බුරුම රටේ හැම තැනම වගේ භාවනා මධ්‍යස්ථාන වල ගහලා තියෙනවා පස්සති පස්සන්තෝ පස්සති පස්සන්තා. ඇසැත්තෝ ඇසැත්තෝව දකි. ඇස් නැත්තෝ දකි. ඇස් తీර මනුෂයාට මනුෂයා පොට්ටෙක් මනුෂයා ඇස් තියෙන කෙනෙක් කියලා දන්නවා. ඇස් නැත්තෝ නොදකිත් ඇසැත්තාවත් නොදකිත් කියලා කියනවා. ඇස් නැති මනුෂයාට මේ මනුෂයා පොට්ටය ආද නැති කියලා තේරෙන්නේ මේ මනුෂයාට ඇස් තියෙනවා කියලාවත් යාට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපේ ධර්මයේ අවදි වෙලා එනකන් Tamange ඇහැ පෑදෙනකන් අපිට කියාගන්න බෑ කවුද සත්පුරුෂයා සත්පුරුෂයා කියලා. මුද සත්පුරුෂයා වෙසේ අසත්පුරුෂෝ මවාපාන ලෝකයක් තමයි මේ IT ටෙක්නොලොජි කියලා කියන්නේ. අද තියෙන මුළු ශිල්ප සේරගෙම කරන්නේ කුප්ප කඩප්පුලි නොකෑමන දහවතුරා ගති තියාගෙන ශිෂ්ටාචාර කෙනෙක් වගේ පෙනී හිටින්න හදනවා. සේල්ස්මන්ස්ලා ඉන්නේ. බඩු විකුණන්න කට කනේ hina වෙනකොට බඩු රිටර්න් කරන්න එහෙම ගියොත් එව්වා බෑ. බඩු විකුණනකම් ඉතින් ඕක තමයි අද මැනේජ්මන්ට් ටෙක්නික් කියලා උගන්වන්නේ. Taman ළඟ ಗುಣ නැහැ. හැබැයි ගුණවතෙක් ළඟ තියෙන අර ආටෝපේ සාටෝපේ තියෙනවා. ඉතින් මේක තියෙන තාක්කල් අපි වංචක ධර්ම වලට නෙපොහොර දාන්නේ. අපි ෂටගති වලට නෙපොහොර දාන්නේ. මායාවී ගති වලට නෙපොහොර දාන්නේ. ඇතුළත ගුණයක් සලකලා නෙවෙයිනේ අද කිසිම ආයතනයක් දැකලා තියනවාද? මේ සීලයක් සමාධියක් ප්‍රඥාවක් සුදුසුකමකට අරගෙන තියෙන එක. තියන්න බෑ. මොකද මේ ඇප්ලිකේෂන් එක ලියන එකට සීලයක් සමාධියක් නැහැනේ. අද ජාත්‍යන්තරව ළමා අපචාරණතර කරන්න කතා කරනවා අසාධාරණති කරන කතා කරනවා ආර්ථික සමස්‍ය විදිරණ තියක් ගැන සාමන්ත්‍රණ පවත්වනවා ඒ කරන එකෙක් ගාවත් බයලජ්ජ දෙක නැහැ. ඉතින් උන්දලා මේ ජාත්‍යන්තර න්‍යාය පත්‍ර හැදුවට තියනවාද කැක්කුමක් ඇත්තට මේ හුදි ජනතාවට සැප දෙන්න ඕනේ කියන කතාවක්. බුදුහාමුදුරුවෝ මේ පෙන්වන්න හදන කතාවක්. ඉතින් ඒක නිසා Taman තුල ඒ පුරුෂයා හඳුනා ගන්න බැරි ගතිය තියෙන නිසා අද පොද්දුවේ පවතින මතයක් තමයි මේ ලෝකේ ෂටයි ලෝකේ මායාවි ලෝකේ සත්පුරුෂෝ නැහැ. ඒක නිසා මේ මෛත්‍රී බුදුහාමර එනකන් ඉමු කියලා මේට අවුරුදු 1956 විතර වෙනකොට එක්කෙනෙක්වත් භාවනා කරලා නැහැ. මොකද හේතුව අද කවුරුත් නැහැ. අද භාවනා කරලා වැඩක් නැහැ. සත්පුරුෂයෝ නැහැ. ඊගා සත්පුරුෂයා එනකන් වැඩි පාසල දැම්මා. ඒ දවස්වල 1956 බුද්ධ ජයන්තියට ඇවිල්ලා ඒ සුද්දෙක් කරපු ලංකාවේ බුද්ධ ශාසනය අවුරුදු 50ක ප්‍රගතිය කියලා පොතක් ලිව්වා 2000 600 වෙනකොට බුද්ධ ජයන්ති 2550 වෙනකොට බුද්ධ වර්ෂයෙන් ඒකේ ලියලා තියෙනවා ඒ කාලේ මිනිස්සෙක් විනිශ්චය කරන්නේ භාවනා කරන්න නම් අනිවාර්යයෙන්ම පැවිදි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අරණ්‍යගත සංඥා වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම විනය ශික්ෂාතින් 100%ක්ම සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ එහෙම නැතුව භාවනා කරන්න එපා භාවනා කරන්නේ නැහැ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ওই කියන කාලෙට ඉස්සෙල්ලා මේ ආර්ය පරිශ්‍රයෙන් බහැපු උත්මී. උන්වහන්සේ 1913 පුංචි කොල්ලෙක් විදිහට පැවිදි වෙලා ඊට පස්සේ ওই 50 ගණන් වෙනකොට උත්සාහ කරලා තියෙනවා මේ මහානකමේ අංශයක් අංගයක් වෙන භාවනාව කොහෙද තියෙන්නේ කියලා. යන යන දෙන කිසිම තැනක තිබිලා නැහැ. තිබිලත් කියලා තිනවා සීල 100ක් කන්කම් භාවනා කරන්න බෑ. ත්‍රිපිටකේ 100ක්ම කටපාඩම් කරනකම් භාවනා කරන්න එපා. පැවිදි වෙනකම් භාවනා කරන්න එපා. අරණ්‍යගත වෙලමසක භාවනා කරන්න එපා. භාවනා කළත් සමතේ පොඩ්ඩක් කරපුවාම ඇති විපස්සනා නම් කරන්නම බෑ කියලා. දැන් මේ කාලය ඇතුළත බලන්න කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා. කී දහහක්ද භාවනා කරනවද කියලා. ඒක නිසා අපිට පොදු මතයක් ඇති වෙලා තියෙනවද? ජනයා තුළ මේ ජන විඥානය තුළ සත්පුරුෂෝ නැහැ කියලා. ඒ නිසා අපි අසත්පුරුෂකම් පුරුදු කරන අපේ දරුවන්. සත්පුරුෂකම් කරලා ජීවත් වෙන්න බෑ මේ ලෝකේ දැන් තියෙන සාමාන්‍ය වචන තමයි බොරු කියන තු බිස්නස් කරන්න බෑ. ඒ නිසා බිස්නස් සඳහා බොරු කිව්වට කමන්නේ සුදු බොරු. white lies. ඉතින් මේක ජනමතයට ගිහිල්ලා බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා අපිට පේන්නේ ලෝකේ ගසා කරන ලෝකයක්. එහෙම නැත්නම් සූර කරන ලෝකයා. ඉතින් ඒ නිසා අපිත් බලන්නේ පුළුවන් විදිහට කුට්ටිය කඩා ගන්න සූර කෑමයි කරන්නේ. ඉතින් ඒ නිසා අපිට පේන්නේ සතෙක් මිනිස්සෙක් දැකපුවාම අර මුරුක සංවැසල දෙමිච්ච එකෙක් වගේ ඒ කයින් පුළුවන් තරම් කුට්ටිය කඩා ගන්න එක විතරයි බිස්නස් කියන්නේ තොච්චරයි. තියෙන අධ්‍යාපනයේත් එච්චරයි. ඒ නිසා අපිට පේන්නේ දැන් කාලේ සත්පුරුෂකම් කරන්න බෑ. මොකද ලෝකයා මෛත්‍රී නැහැ කියලා. නමුත් සාරුව මේ පඬිස්සංශ කියනවා තමන් තමන්ට මෛත්‍රී කරගන්න දැන් නැති අමනයන්ගේ කතාවක් මේක. මෛත්‍රිය පටන් ගන්න ඕනේ කාගවත් ආදර්ශය දිහා බලලා නෙවෙයි. තමන් ඉඳගෙන ඉන්න කයට මෛත්‍රී කරන්නකෝ. තමන්ගේ ආස්වාද ප්‍රසආසයට මෛත්‍රී කරන්නකෝ. තමන් ඇවිදින එකට මෛත්‍රී කරන්නකෝ. එහෙම මෛත්‍රී කරනකොට තවත් ඒ වගේ සතිය වඩන කෙනෙක් දැක්කයි කියලා හිතාන කොච්චර සතුටක්ද? මම ඉස්සල්ලාම මේ පැවිදිලා ඉඳලා 2006 දැන් 16යි 2006ට ඉස්සෙල්ලා මං හිතන්නේ මට කිව්ව කොළඹට එන්නේ කියලා කාර්ක සභාවේ කට්ටිය කිව්වා සාංශ අපි පිරිමි අපි මේක තමයි කාලය ගත කරන්නේ මේකේ කාන්තාවන්ට එන්න දෙන්නෙත් නැහැ ඒ නිසා අපි කාන්තාවන්ට එන්න බැරි නිසා අපිට ස්වාමීන් වහන්සේනමත් දෙන්න කොළඹට අපි කට්ටිය එකතු වෙලා බණක් කියමු මාසෙකට සැරයක් ඊට පස්සේ කේමනන්ද සංස්කෘතික බෑ ඔය යන්නේ එක්කනා පිරිනවා. සංඝයා හදන එක අමාරුයි. විකුණන්න පුළුවන් බෑ. එදි ඒගොල්ලෝ නැවත නැවත මේ හෙට්ටු කෙරුවට පස්සේ සීකවණ සෝය ප්‍රාණයට ප්‍රාණී. මම දෙනවා කෙනෙක් මට ගෙනල්ලා බාර දෙනකන් ගෙනියන එක නම් වාක් කියන්න ඕනේ කියලා. විශාල කිවිසුමක් දාලා මම මැටි අම්බල මහන්දී බණ කියන්න මං ගියා. ඉතින් යනකොට මම දන්නවා ගලේ වපුරණ්ඩ යන්න හදන්නේ කොහොමඩක්වත් වැඩක් වෙන්නේ නැහැ කියලා. මොකද මේ සංඝයාවත් භාවනා කරන ති ලෝකේ ගියෝ මොන භාවනාවක් කරයිද කියලා. කෙසේ නමුත් මට ඉතින් අර එකතු කරගත්ත දැනුමත් වෙන බුරුමේ ඉන්න කාලේ කාට හරි බණ කියන්නේ නැතුව නිකන් කට කහනවා කහනවා වගේ මගේ. ගිහිලා බණ කියනකොට මට පුදුම හිතුණා මේ කොළඹ රටේ ජීවත් වෙන පවුල් කන අම්මලා එහෙම නැත්නම් මේ දහසක් සුමේ කරන අම්මලා කොච්චර ධර්ම ධර්ම තියනවද කියලා. මම ඇවිල්ලා කිව්වා හේමන්ද ස්වාමීන්ට ඔබ වහන්සේ වඩිම ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න ටිකක් ගිහිල්ලා බලන්න මේ අම්මලා දරුවොත් හදලා පවුලත් නඩත්තු කරන ගමන් ඔක්කොම පිරිමෙන්ගෙත් කුණුරෙදි හොද හොදා මේ අදින ඇදිල්ල පුදුම හිතනවා කිය. ඊට පස්සේ හේමන්ද ස්වාමීන් ගොම්බුයි කොළඹට යන්න තියෙන ආසාවට කියන පචයක්. මම කිව්වා නෑ ඇවිල්ලා බලන්නයි කියලා. මට එදා තේරුණා අපි හිතන තරම් සත්පුරුෂෝ හිග නෑ මේ ලෝකේ. සත්පුරුෂෝ හිගයි කුප්පයන්ඩ. කුසීතයන්ඩ. බුබ්බඩයන්ඩ. කම්මැලියන්ඩ. ෂටයුන්ට මායාවියුන්ට. ඉන්න සත්පුරුෂෝ පේන්න නෙමෙයි කටයුතු කරන්නේ. ඒගොල්ල තම තමන්ගේ කටයුතු කරනවා. නිසා කවදා හෝ තමන් මේ පුද්ගලයා කඳුන ගන්න නම් තමන් තමන් කවුද කියලා හඳුනන්නේ නැතුව මොන තාලෙන් පුද්ගලියව හඳුනන්නේ. තමන් කවුද කියලා දන්නේ නැතුව කොහොමනම් අපි තව කෙනෙක් හඳුනන්නේ? තමන්ට ඇස් දෙක නැත්තම් අනික් මනුස්සර ඇස් තියනවද නැද්ද කියලා කොහොමද දැනගන්නේ? ඉතල තමන්ගේ ඇස් දෙක පාත ගන්න ඉපායි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සල්ලක්ෂ්‍ය ශල්්‍ය වෛද්‍ය අක්ෂි ශල්්‍ය වෛද්‍ය කියලා අපේ ඇහි තියෙන සුද්ධ කපනවා. ඒ නිසා භාවනා කරනකොට ඇතුළතින් තමන් කවුද කියලා දැනගන්න එක විතරයි විපස්සනා කියන්නේ. තමන් කවුද කියලා දැනගන්නේ තමන් කරා එන දේ චේතනා විරහිතව එන දේ දිහා බලන දෙක ඒකාන්තයෙන්ම අපේ කර්ම ශක්තියක් අනුව එන දෙයක් හේතුඵල ධර්මයක් එන දෙයක් ඒක බාරගත්ත දවසේ ඇද්දක වහගෙන අපි මේ ඉඳගෙන ඉන්න වෙලාවේ මොකද වෙන්නේ කියලා බලාන ඉනකොට එන දේ සියල්ල බාර ගන්නකොට රහත් වෙලා ඉවරයි. ඒකෙන් පේනවා මම කවුද කියලා. අපි මේ මේක වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ කියලා තෝරන්න බෙරන්න කිය ගමන් ඉතින් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ තමයි. එන දේ එන්න අරින්න කවදා හෝ සියල්ල එන දේ ඔක්කොම බාර ගන්න කැමති වෙච්ච දවසේ මම කවුද කියන එක තේරුම් ගත්ත දවස වෙනකොට මට මං ඉදිරියටපත් වෙන පුද්ගලයාද සිද්ධියද ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා එතෙන්ට එනකම් කියන්නේ මම කවුද කියන එක තේරුම් ගැනීම Tamange මූලික පරමාර්ථය වෙනකම් අනුන් ගැන විනිශ්චය කිරීම කරන්න යන්න එපා සාහසික අපරාධයක්. සාගහන අපරාධයක්. යේසුස් වහන්සේ කියලා තිනවා උඹ අනුන් ගැන විනිශ්චය කරුවොත් යක්ෂයා උඹව විනිශ්චය කරනවා කියලා. අද අපි කොච්චරක් අනුගේ ජීවිතවලට ඇඟිලි ගහනවද? මම අම්මා අප්පා වෙච්ච නිසා මම ගුරුවරයා වෙච්ච නිසා මම රටේ ලොක්කා වෙච්ච නිසා ඇඟිලි ගැහුවොත් එහෙනම් ඉතින් gediya පිටින් බාර ගන්න ඕන. ඇඟිලි ගහන්නේ සීල ශික්ෂාවක් නැති කෙනෙක්. සමාධි ශික්ෂාවක් නැති කෙනෙක්. ප්‍රඥාවක් නැති ශික්ෂාවක් නැති කෙනෙක් ඔලොමලව අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහලා මේ තමන්ගේ දෙට්ටවත් නැහැ, තමන්ටවත් නැහැ. කිදෙට්ට මර්ගාතේ. ඒ වුණාට වහා ලෝකෙට එළියට පැනලා අනුන්ගේ ජීවිතවලට අත තියන්න යනවා. අත තියන්න ඉස්සලා හොඳට බලන්න. තමන්ගේ පරිඋත්ථාන වීතික්ක මට්ටමේ කෙලස් ටික මොනවද කියලා. සත්‍යක මැරෙක හොරකම් කිරීම කාමීත්‍යාචාරය බොරු කේලම් හිස්සචන පරිසෝචන තියෙන ටික හුදුවට දැක ගන්න මේකෙන් තමයි මට මගේ චරිතය දැක් ගන්න පුළුවන්. අපි ඒක తాවකාලිකව නැත කරනවා සීලින් එක වෙනම කතාවක්. ඒක ස්ථිර වෙනසක් නෙවෙයි. ඒක කරන්න ගියාම කොච්චර අපහසුටපත් වෙනවද කියලා බලන්න. සතුන් නොමර සිටීමට අදිෂ්ඨාන කරගෙන ඉන්නකොට ඒක කරන්න වෙන්නේ ප්‍රයත්නේ නිකන් හිට වෙන්නේ නැහැ. හොරකම් නොකර ඉන්න ගන්න ප්‍රයත්නයේදී අපිට තේරෙනවා පහසුකම් අපහසුකම්. කාමීත්‍යාචාරය නොකර ඉන්න ගන්න ප්‍රයත්නයේදී අපිට තේරෙනවා එන පහසුකම් අපහසුකම්. බොරුවක් කේලමක් කිස්සජන පරිසෝචන නොකියන්න අපි විනිශ්චය කරාට ඒක විරචි චෛසිකය බවට පත් වෙන්න කොච්චර කල් යනවද කියලා බලන්න. ඉතින් මේක දන්නේ නැතුව අපි අනුන්ට සිල්පද දෙක දක්කන්නයි අනුන් සිල් රක්කන්නයි කරන උත්සාහයේදී තමන්ගේ මර්ගාති නිසා තමයි අපි අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහන්නේ. ඒ නිසා පුද්ගලඥෝ කියනකොට පුද්ගලයා හඳුනා ගන්නකොට ඉස්සල්ලාම දේ තමයි මම කවුද කියලා තේරුම් ගන්න එක. ඒක තමයි අමා ඒක මග අරින්නනේ අපි මේ දවස පුරාම නටන්නේ. දවස පුරාම නටනවා අනුන්ගේ ඇදකුද හොය හොයා. ඒ කියන්නේ තමන්ගේ ඇදී හොයා ගන්න කැමති නැති කෙනා. ඒකට කණ්ණාඩියක් ඉතරයින් තියාගෙන ඉන්න බලන්න මම වැඩ කරනකොට කොහොමද කියලා. ඒ කණ්ණාඩියේ චෛතසික කණ්ණාඩිය තමයි සතිය කියලා කියන්නේ. සතියෙන් Tamanට යමක් කරාට පස්සේ සීයෙන් බලන්න පුළුවන් ඒ වැඩේ කරනකොට මම මොන චේතනාවෙන්ද කරේ අපි කියමු භාවනා කරනකොට ඔන්න හිතවිල්ලක් ආවා මෙදී ඕකට කලබල වෙන්නේ නැතුව මේ හිතවිල්ල හිතලා ගත් එකක්ද නිකන් හිතිච්ච දෙයක්ද කියලා බලන්න සතිමත් වෙන්න එපායි ඉතින් ඒක හිතලා ගත් එකක් නෙවෙයි නා නිකන් හිතිච්ච දෙයක් නම් පවු නෑ ඒක කර්ම රැස් වෙන්නේ නෑ ඒ වගේම සද්දයක් ඇහෙනවා ඒ සද්දේ මට නෙවෙයි නම් ආමන්ත්‍රණය කරන්නේ මොකට යෝගට හිටනක් කරගන්නේ. සද්දේ ලෝකේ නැති වෙන්න බෑනේ. මේකෙන් මොකට හිටන හිට නරක් උනායි කියමුකෝ. හිට නරක් වෙච්ච බව එතනදීම දැනගන්න පුළුවන්. එතන ඉන්නේ පාව පටන් ගන්න. වේදනාවක් ආවයි කියන්නකෝ. මේ වේදනාව මාරාන්තික වේදනාවක් දානපානේ බලන්න බැරි එකක්ද නැත්නම් මේ වේදනාව දඩමීම කරගෙන අරමුණෙන් පයින්ද හදනවද කියලා. ඒ එන දේ මම ඉල්ලලා ගත්ත දෙයක්ද ඉබේ වෙච්ච දෙයක්ද කියන එක දැක ගන්න බැරි නම් ආ දිගටම චෝදනා කර. තමන්න තියෙන්නේ කොයි එක තියෙද්දි තරමන පවත්තගෙන යන්න පුළුවන්ද කියලා. අද ඔය කමටහන් සුද්ධ කරනකොට කිව්වා වගේ නානාවිකාර අරමුණු තියෙද්දි මගේ අරමුණ පේන තෙක් මානක මට පවත්තගෙන යන්න පුළුවන් කියන අභීතව ප්‍රකාශ කරන්න පුළුවන් දවසේ තේරෙනවා මේ සතිය මුහත් කරලා ඉදිරියට ගත්තට පස්සේ මේ බාධක ධර්ම බාධක වෙන්නේ ඉදිරියට යන්න පුළුවන්. එතකොට තේරෙනවා මගේ පෞරුෂත්වයේ මගේ බෙර දැක්මේ ඒකට කියන්නේ අදිමොක්ක කියලා පුදුමාකාර වර්ධනයක් එනවා. එතකොට තේරෙනවා මං ඇසුරු කරන්න ඕනේ අන්න වගේ අපදානේන සම්පායති කියලා වචන තියෙනවා සපේලා උත්තර දෙන්න පුළුවන් කෙනෙක් එක තමයි ඇසුරු කරන්න ඕනේ. තමගේ චරිතයෙන් සපේලා උත්තර දෙන්න පුළුවන් කෙනෙක්. ඔබ මෙහෙම දෙයක් කෙරුවා. ඔබ හිතලද මේ කෙරුවේ කියලා අහලා කතා කරන්න පුළුවන් එක්ක කෙනෙක් ඇසුරු කරන්න පුළුවන් නම් අපිට විසඳ ගන්න පුළුවන්. නමුත් මේ ෂට මායාවී ලෝකේ අපි මේ බොහෝ ජනප්‍රිය වෙනවයි කියලා කියන්නේ බරපතල වැඩ ඇසුර සිරතඳුමක් වගේ. උදේකලාට බරපතල පාඩුවක්. ඒ නිසා පුරුසං පරිසඤ්ඤෝ කියන විදිහට මමත් ලෝකේ එක පුරුෂයෙක් මම මාව තේරුම් ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ මුළු ලෝකෙම මම තේරුම් ගත්තා වෙනවා. ඒ ਸਰවඥාන්තේ වැඩ ඉන්න කාලෙම සංඝයා දෙපළක් අතර ප්‍රශ්නයක් මතුවුණා. පුංචි දෙයකට විශාල ප්‍රශ්නයක් මතුවුණා. වැසිකිළියට ගිහිල්ලා ඇවිල්ලා වැසිකිළි බහන්නේ පොඩ්ඩක් වතුර තිබිලා. ඉතින් මේ වගේ ඩෙන්ගු උණ තියෙන්න ඇති ඒ කාලේ මේ කණිත් කෙනෙක් ඇවිල්ලා කියන මේක වතුර තිබ්බොත් මතුරු ඔබ වෙනවා. ඔබ හන්සට තේරෙන්නේ නැද්ද මේක අනිත් පැත්තට හරවලා තියන්නේ කියලා. අරහන්සු ගැන පිස්සුද බං අනිකාට යන එක නඩ ඔක් ගන්න ඕනේ ඔය වාදනේ ප්‍රශ්නයක් නැහැ කියලා දෙන්න කහගත්තා. එක්කෙනෙක්ව ධර්මයෙන් පැත්තෙන් කියවන තික විනී පැත්තෙන් කියවන නේ බුදුහාමුදුරු කියලා තියෙන වාහනේ යන්න මුලින්ම නමල තියන්නේ කියලා. උඹේක වාදනේ වතුර ඉතලා තිබුණා. කියම් පොඩි දේවල් වලට රණ්ඩු වෙන්නේ බලයන් යන්න කිව්වා සංඝයා දෙකට බෙදුණා. බුදුරජාන්සේ කතා කරලා කිව්වා ඔක රණ්ඩු කරන්න එපා. හ්ම්හ් අහන්න. දෙසරයක් කිව්වා. හ්ම්හ් බුදුහාමුදුරු කිව්වත් ඇහුවේ නැහැ. තුන්වෙනි සැරේ කියනකොට සංඝයා කතා කරලා කියනවලු බුදුහාමුදුරන්ල ස්වාමීන් වහන්සේ ඕක ගැන කලබල වෙන්න එපා අපි ඒක සංඝයා බේර ගන්නම් කියලා. බුදුන්සේ දාම පැදුරට නොකිය පිටත් වුණා. යන ගමනේදී මගදී ඔය ගෝසිංහ වනයේට යනකොට සංඝයා තුන් නමක් ඉන්නවා. ඉන්නේ මේ වගේ හැන්දෑකොරේ වෙලාවේ රාජකීය උද්‍යානයක. බුදුරජාණන්සේ දන්නේ නැතුව උද්‍යානයට ගියා නිවාසික පාසුකම් ගන්න. උයන් බල්ලට කතා කරලා කිව්වා මම මේ ශ්‍රමණෙක් මට මේ රාත්‍රී ගත කරන්න. උයන් බල්ලා කිව්වා එහෙම දෙන්න බෑ. මේක වටින හාමුදුරු තුන් නමක් ඉන්න උන් තුන් නම භාවනා කරන තුන් නමක් ඔබ වහන්සේ ඇවිල්ලා එයාට කරදර කරයි එන්න එපා. නෑ ඇතුලේ ඉන්නකොට අනුරුද්ධ මහරතන් වහන්සේට ඇහෙනවා මේ උයන් පල්ලා එන්න හදන ආගන්තුක සුවාංශනම කරවලා අරිනවා. ගිහිල්ලා බැලින්නම් බුදු ආමඳුරු. ඊට පස්සේ ගිහිල්ලා කියනවා මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අනේ කරුණාකරලා එන්නේ. ඒක දැන් බුදුරජාණන් ශ්‍රීකිල්ල දැන් රැගත කරනවා මේ කට්ටියත් එක්ක ඒතර බලන්න මේ තුන්නම ගෝසිංගවන්නේ හිටපු තුන්නම කීනා බුදුරජාණන්සේට මහානකම කියන්නේ මොකක්ද? ස්වාමීන් වහන්සේ කයෙන් තුන් දිනක් වුණාට එක හිතින් ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. මාසෙකට 15ක දවසට රැයට විතරක් එළි වෙනකන් අපි ධර්ම සාකච්ඡා කරනවා. අනික කිසිම වෙලාවකවත් දාකවත් වචනයක් කතා කරන්නේ නැහැ අපි. හරියට gediya ගහනට දන්නවා මේ දානෙට කියලා. මේ gediya ගහනට දන්නවා පින්ඳ පාතෙට කියලා. කචුකුචු නැහැ. මට උස්ස ගන්න බරක් ගත්තොත් ස්වාමීන් වහන්සේ මම ළිඳ ළඟට ගිහිල්ලා බාල්දියට වතුර පුරලා කද්දන්න දැම්මට පස්සේ මම ඒක කද්දන්න එක පැත්තකට කර දෙනකොට ළඟ ඉන්න ඕනම සංඝයා වහන්සේ නමක් දන්නවා මේ ස්වාමීන්ට අත්උදව්වක් ඕනේ කියලා. එයා ඒකට අනිත් පැත්තෙන් වෙලා කර අද්දන්නට කර දෙනවා. අර කෙනා ගිහිල්ලා තිබ්බට පස්සේ තිබ්බ එච්චරයි. ඊට පස්සේ අනේ ස්තුතියි කියනවක්වත් වච කතා කරන්නේ අපි කතා කරුවට පොයේ දවසට අමාවක පොයේ දවසේ විතරයි මුළු රාත්‍රිය පුරාම ධර්ම සාකච්ඡා කරන්නේ. අපි කයෙන් තුන් දිනක් වුණාට සංස එක හිතින් ජීවත් වෙනවා කියන. භාවනා කරලා කවදා හෝ අපි සතිය තේරුම් ගත්තට පස්සේ අප්‍රමාදී වුණාට පස්සේ අපේ කයෙන් වෙනස මිසක්කා එක හිත ඒක වෙන්නේ මොකද්ද? Taman tamange හිත දන්නවා. tamange කය දන්නකොට ඒක මුළු සමස්ත ජනතාවම තේරුම් ගැනීමක් වෙනවා. කවුරක්වත් හිතන්නේ අපි හිතන්නේ මේ තනියම ගහක් වලට ගිහිල්ලා භාවනා කරුවට පස්සේ පුද්ගලික වැඩක් කරනවා කියලා. නෑ. මේ මානව මනස ඒක නිසා තමන් කවුද කියලා තේරුම් ගන්න එහෙම නැත්නම් ওই සීල සමාධි ප්‍රඥා ශික්ෂා වඩන්න බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා අපි මේ ජීවත් වෙන්නේ සංඥා ලෝකයකට. එකිනෙකා එකිනෙකාට නම්වනම් දීගෙන අපි අපි හඳුනා ගැනීම සඳහා සලකුණු කරගන්නවා. ඒ සලකුණු අනුව නැවත හඳුනා ගන්න ලෝකයක් තියෙනවා. කවදාකවත් පුද්ගලයා අපි දැකලා නැහැ. අපි යාට දාපු නමයි, එයාගේ මූණුවරයි විතරයි අපි ළඟ තියෙන්නේ. පුද්ගලයා දකින්න බෑ අපට. ඒ නිසා අපි ජීවත් වෙන්නේ මේ සංඥා ලෝකයක. ඉතින් මේ සංඥා ලෝකේ විකාරමයි. යන්නේ කොහෙද කියලා ඇහුවොත් මල්ලේ පොල් කියලා කියනවා. යන්නේ කතරගම වෙන්නේ අතරමඟ තමයි. මොකද සංඥා ලෝකෙක නෑන්නේ. අපි මට මතකයි අපි මහලු පළමින කාලේ ඒ අපේ බැච් එකේ හිටියා මෙච්චර විතර තැනක 100ක් හිටියා. මහලු පළමෙන් ගියාට පස්සේ කිව්වා හැම කෙනාම බයිසිකල් එකක් ගේන්න ඕනේ. ඉතින් අපි අනේන ගමන් ඔක්කොම කරන බයිසිකල් වල. ඉතින් බයිසිකල් පදින එක ඉතින් අපිට එදිනදා ජීවිතේ වැඩක්. රිසර්ච් සෙන්ටර් එකට යන්න ගියත් ලෙක්චර් එකට යන්න ගියත් බයිසිකල් තමයි අරගෙන යන්නේ. ඉතින් දැන් ඕක ඉවර වෙලා පෙරදින විශ්වවිද්‍යාලයට ආපු දවසේ දවල්ට කෑම කාලි වල ලෙක්චර් එක අහනට ඔක්කොමලා හීනෙන් ඉන්නේ ලෙක්චර් එක අහනට නිින්ද ගිහිලා හැම එකම බයිසිකල් පදිනවා. අරුත් කතා කරලා කියනවා මචං මේ නිින්ද කියන්නේ ලෙක්චර් එක කරනකොට මම මහිල් පල්ලෙන් බයිසිකල් පැද්දානේ. තව එක්කෙනෙකුත් කියනවා මටත් හරි වැඩේ නුනේ පෑනත් බිම වැටුණා ලෙක්චර් එක ලියා ගන්න බැරුව බයිසිකල් එකේ පදින එක තමයි කිව්වේ. ඒතකොට ලාලිදලා කියනවා යකෝ පුදුමයි මේ කාමරය ඇතුලේ බයිසිකල් 100 හැප්පෙච්ච නැති එක කිව්වා. දැන් 100න් බයිසිකල් පදිනවා. ඉතින් සංඥා ලෝකේ 100ක් බයිසිකල් පදයට හැප්පෙන්නේ නැහැ. ඉතින් කවුරක්වත් විශ්වාස කරන්නේ අපි ජීවත් වෙන්නේ සංඥා ලෝකෙක කියලා. ඒක හොඳ නරක දෙකම තියෙනවා. බුදුරජාණන්සේ කියලා තියෙනවා සංඥා ලෝකේ ජීවත් වෙනකොට සද්ධාව සීලයේ සතිය තියෙනවා නම් මේක සංඥා ලෝකයක් බව බුද්ධ ගෞරවේ අපි මේ රණ්ඩු කරන්නේ සංඥාවක් එක්ක අපි මේ ප්‍රේම කරන්නේ සංඥාවක් එක්ක අපි මේ රැස් කරන්නේ සංඥාවල් ටිකක් අපින් හැලෙන්නේ සංඥාවල් ටිකක් කියලා දන්නවනම් ඒක හදන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා ගැහැඩ ගන්න පුළුවන්. මේ එක සංඥාවක් නැවත නැවත ඇසුරු කරන්න ගියොත් ඒකට කියනවා චිත්ත tattටපත් වෙනවායි කිය. ඇබ්බැහි කියලා කියන්නේ. අපි ඒක නිතරම ඒ විදිහටම දැකලා දැකලා දැකලා දැකලා ඇබ්බැහියට යනවා. ඇබ්බැහි වුණාට පස්සේ අර සංඥා වගේ හැඩගස්සන්න බෑ. ඒක හරි දල දඬුයි. ඒ මනුස්සයා මැරෙන්න ලෑස්ති සංඥාව විදිහට. චිත්ත tattට වෙනවා. එහෙනම් කවුරුහරි මරන්න ලෑස්ති. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා සංඥා මට්ටමේ නම් උපදේශයක් දීලා කෙනෙකුට පුරුෂයා දැනගෙන කියලා දෙන්න පුළුවන්. චිත්ත tattweටපත් වුණාට පස්සේ ඒක හුන්නටම දල දඬු වෙනවා, ඝන බහල වෙනවා. ඒක තුන හදන්න අමාරුයි. ඒක තවත් පිළිනකොට ditthi tattweට යනවා. ditthi බුදුහාමුදුරුවත් හදන්න බෑ කියලා කියනවා. ditthi tattweට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේවත් හදන්න යන්නේ හැබැයි ඔලමුලයා මිත්‍යා දෘෂ්ටිකව සම්මා දිට්ඨි කරන්න උත්සාහ කරනවා. බුදුන්වත් කරන්නේ නැති වැඩ. බුදුන් දුවත් කරන්න බෑ. එතෙන් වෙනකොට මෙත් ඇහිලා ඉවරයි. බුදුදනන්සේ බුදු ලෝකේ පහළ වෙලා මෙච්චර වීර වික්‍රමාන්විත වැඩ කරාට සියල්ල නිවන් දක්වන්න කතා කරලා තියෙනවා. සියල්ල බුද්ධඝම් කරන්න කතා කරලා තියෙනවා. කරන්න බෑ. මේ ලෝකේ කම්මං සත්‍යේ විභජති යදිතං හීනප්පනීතා කර්මාන් රූප එක එක නැගේ රුචි අරුචිකම් වෙනස්. ඒකේ බුදුහන අහන පිළිසක් ඉන්නවා. පුද්ගලයෙක් ඉන්නවා බුදුරජාණන්සේ ඒ පුද්ගල දැනගෙන බණ කියනවා මිස මේ හතරමන් හන්දි වලට ගිහිල්ලා රේඩියෝ එකේ බණ කියන්න හෝ ටෙලිවිෂන් එකේ බණ කියන්න යන්නේ නැහැ. බණ කියවට වැඩක් නැහැනේ. සර්වචාන්සේ ධර්ම දේශනා කරන වෙලාවක ඔය සුපබුද්ධ කුට්ටි කියන අපි ඉස්ලා කතා කරපු යාළුවා ඇවිල්ලා තියෙනවා බණහන්. ඒ තගරසිකි බුදුරජාණන්සේට දොස් කියලා මේ ආත්මය සම්පූර්ණ ඇඟමුළු අස්සන් කුෂ්ඨ. ඇඳුමක් ඇඳගෙන ඉන්න බෑ නින්දක් නිදා ගන්න බෑ කසන එක තමයි වැඩි. මේ වගේ පිරිසක් කෙල්ලවරේ වාඩි වුණාට පස්සේ සර්වචනසේ පිරිසට බණ දේශනා කරනවා පිරිස හිත පරීක්ෂා කරලා බලනවා. මේගොල්ලෝ මේ බණේද හිත තියෙන්නේ එහෙනම් ගෙදරද හිත තියෙන්නේ කියලා. ඉතින් බලනකොට මේ බණට ආරාධනා කරපු ඇත්තෝ වටාත්ත පූජා කරපු ඇත්තෝ ඔක්කොම කරපු ඇත්තෝ ඔක්කොමලා අන්‍ය විහිිත බව බුදුරජාණන්සේ දැක්කලු. මේ ඇවිල්ලා වාඩි වෙච්ච සුපබුද්ධ කුට්ටි පුදුම ආශාවෙන් බණහනවලු. එයා විතරලු පිරිසේ බනහන්. ඉතින් බුදුරජාණන්සේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනම ඕකාර සංකලේසං සාමුක්කංශික දේශනා විදිහට මේ දැන් ආවෝ හිඟන්නේකට ගැළපෙන විදිහට බණක් කිව්වා. බණ කිව්වට පස්සේ මේ මිනිස්සයාට හරියට නිකන් අතින් අල්ලන්න යන ගහන යන්න වගේ ඒසට බොහෝම ලස්සන තියෙන කවදාවත් දානයක් දීලා නැහැ. දෙන්න තියා හිඟන්නා. සීලයක් හැබැයි ඌට ප්‍රශ්නයක් නෑ. මොකද සුබබුද්ධ කුටියට කාමීත්‍යාචාරය කරන්න බෑනේ ගෑනු වෙන්නේ නෑනේ. හොරකම් කරන්න දෙයක්වත් නෑ. හිඟන්නනේ. සත්තු මරන්නත් බෑ. බොරු කේලම් හිස් වචන ප්‍රදේශ වචන අවශ්‍ය නෑ. දේශපාලනය කරන්නේ නෑනේ. සුබබුද්ධ කුටියට දේ සීල ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ බුදුන්ස් දේශනා කරනවා බණ ඉවර වෙනකොට මිනිස්සයා සෝවාන්. ඊ මිනිස්සයා බැලුවා මේ මොකද්ද උනේ කියලා. මේ ආවේ වෙන ගමන. පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ බණ ටික නා. බුදුමයි ස්වාමීන් වහන්සේ ඇස් අන්ධකාරයේ අත ගන්න මිනිසෙකුට දෙල් පහනක් ගෙනත් තිබ්බා වගේ ස්වාමීන් වහන්සේ. කැලේ අතරම් වෙච්ච මිනිසෙකුට අත දිගහැරලා මෙන්න මේ පැත්තේ ගම කියලා පෙන්නවා වගේ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ බණ නම් මහ පුදුමයි කියනකොට බුදුරජාණන්සේ කිව්වා හොඳයි එහෙමනම් මම ඔබ වහන්සේට ජීවිතේ ජීන තාක්කල් ඊට පස්සේ තිසරණ සරණ විචු පාසක කෙනෙක් වෙනවා කියලා ඒ සංඝයා බලන්නේ හිටියා. මේ ඔක්කොමලා ගියාට මේ මනුස්සයල බුදුහාමුදුරට විශේෂ ස්තුතියක් කරනවා. මිනිස් සංඝයාගේ ඇහැ ගැහුණ මේ මනුස්සයාට මේ විශේෂයක් කියපු නිසා. අනේ පහුවෙන්ද පින්නපාත යනකොට මේ මනුස්සයාට හරකෙක් කනලා බොකු බඩවල ටික එළියට ඇවිල්ලා පාර යන්නේ මැරලා ඉන්නවා. ඊපස්සේ දවසේ සංඝයා ඇවිල්ලා ධර්මශාලාවේ කතා කරලා හිටියා. අනේ අච්චර ලස්සට බණක් අහලා බුදුරජාණන්ට ස්තුති කරලා ගිය මනුස්සයාට දෙනෙක් කනලා මැරිලා. පිස්සු ඇවිච්ච දෙනෙක් කනලා මැරිලා. එතකොට බුදුරජාණන්සේ වඩිනවා ධර්මාසනෙ ඊට පස්සේ අහනවා මහන්නේ මොකද්ද මම එනකොට කතා කර හිටියේ මොන කතාවද අඩාල උනේ ඊට පස්සේ කියනවා මෙහෙමයි සාන්ත මේ අපි මේ දේශපාලනේ කතා කරන්නේ නෙවෙයි මේ වෙච්ච වැඩක් කියන්නේ ඊ ඔබ වහන්සේ මේ බනහල ගිය මිනිස්සයා අද මේ වෙනකොට පාරයිනේ මැරිලා ඉන්නවා ඒතර බුදුසසුන කිව්වා එනකොට සුපබුද්ධ කුට්ටියේ දලිද්දෙක් වුණාට දිලින්දෙක් වුණාට යනකොට අසත්ත ආර්ය ධනෙන් ආඩ්‍ය වෙච්ච කෙනෙක්. එනකොට සුපබුද්ධ කුට්ටිය අපණ්ඩිතෙක් වුණාට යනකොට පණ්ඩිතෙක්. එනකොට සුපබුද්ධ කුට්ටි සද්ධා සීල සමාධි ප්‍රඥා නැති වුණාට යනකොට සීල සමාධි ප්‍රඥා සහිතයි. මෙයා සෝවාන් තත්ත්වයටපත් වෙලා තමයි මේ මරණය සිද්ධ වුනේ කිය. එතකොට මේ සංඝයාහනවා ස්වාමිනාසේ මේ මෙතෙන් ඇවිල්ලා මේ එක බණකින් සෝවාන් වෙන්න පුළුවන් පුද්ගලයා මේ තරම් කුෂ්ඨ රෝගයක් ඇවිල්ලා මේ තරම් රට්ටුන්ගෙන් ලැජ්ජා වෙන්න හේතුව මොකද්ද කියලා. ඒක කියනවා ඒක මේ ඨකරසිකී පුත්‍ර ජානහන්සේ වෙනුවෙන් පුද්ගලිය අඳුරගන්න නැතුව මේ අඟ මුළු අසංගතාගෙන කුෂ්ඨ රෝගියෙක් වගේ යනවා නැද්ද කිය විතරක් මේ මනුස්සයාට සැප තීරෙන්නේ නැහැ කියලා කෙල ගහලා බිම දාපු කතාව. එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මට සුප්පබුද්ධ කුට්ටි දිවි ලෝකේ ගියාට පස්සේ දෙයයන් ආන්ති කියනවා යකෝ සුප්පබුද්ධිය දිවි ලෝකේ ගියයි කිව්වා. අච්චර අර මිනිසුන්ගේ නිඳා ලැබු මිනිසයා බුදුරජාණන්සේ මනසයා දැකලා එයාගේ ආසය අනුසයට අනුව ධර්ම දේශනා කරන්නේ පරිසංයෝ නිසා. එතන ඉප විශාල පිරිසක් ඉන්නේ නැති. ඒගොල්ලෝ ඊට කලින් බුද්ධ ආගම වෙච්ච කට්ටිය සිල් රකපු කට්ටිය කිසි කෙනෙකුට ධර්ම අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ කතාව පුළුවන් වෙන්නේ මොකද්ද බුදුසජාණන්සේට අර හිත බලන්න පුළුවන්. ඒ ඔක්කොම විශේෂයි තමන් වහන්සේගේ ජාතක කතාවලදී සිද්ධ වෙච්ච සිද්ධි බුදුජාණන්සේට උදව් වෙනවා මහා කරුණාවට. නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ අපිට මේ පිරිසක් යන හෝ පුද්ගලයෙක් බැන හෝ විනිශ්චය කරන්න යන්න නම් Taman කවුද කියන එක දැනගෙන ඉන්න ඕනේ. Taman කවුද කියන එක දන්නේ නැතුව අපි පිරිසක් විනිශ්චය කරන්න ගියොත් යක්ෂයා අපිව විනිශ්චය කරනවා. අපි තව පුද්ගලික විනිශ්චය කරන්න ගියොත් අපිව යක්ෂයා විසින් විනිශ්චයටපත් වෙනවා. ඒ කෙනාට හේතු ගන්නලා දෙන්න ඕනේ මට ඕගොල්ලන්ගේ චරිතයට අත ගහන්න කිසිම අයිතියක් නැහැ කියන එක. ඒකෙන් ඇවිල්ලා කිව්වොත් අනේ කමන්නේ සෝංශ මං ඔබ හන්දට පවරනවා. අනේ මගේ වැරද්දක් තියෙනවා නම් කියන්න. අනේ මට මේ උපදෙස් දෙන්න කියලා බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මේකෙන්වත් මාන්නක්කාරකම් කරන්නේ නැතුව මම මේ කතා කරන්නේ ඔබතුමාගේ ආරාධනාව වෙනුව මෙන්න මේ ශික්ෂාපදයට අනුව මෙන්න මේක නම් මෙහෙම වුණොත් හොඳයි කියනවා මිස මේ අපි මේ භාවනා නොකරන අයත් දන්නේ නැතුව කරන අයත් දන්නේ නැතුව මේ පටලවා ගන්න ගියාම වෙන්නේ මොකද්ද අපි අර මෙතෙක් රැස් කරගෙන ආපු සීලේ ඔක්කොම හැලුවට යනවා අපි මෙතෙක් රැස් කරගත්ත සීල සමාධි ප්‍රඥා හැලුවට යනවා එනිසා තව කෙනෙක් හම්බ වෙනකොට එහෙම නැත්නම් පිරිසක් එක්ක ඉඳ වෙන එක මහා ණයක්. ඒක බරපතල වැඩ ඇති හිර දඬුවමක් වගේ. ඒකදී පරිස්සම් වෙන්න ඕනේ. පුළුවන් තරම් බලන්න Tamanට වැඩි ටිකක් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩි කෙනෙක් ඇසුරු කරන්න පුළුවන් නම් ඒක විශාල පෙරකල පිනක්. නමුත් අද ජනතාව දිහා බලන්න, ලෝකෙ දිහා බලන්න, අපි ඇසුරු කරන පිරිස දිහා බලන්න, එහෙම චාරයක් ඇතුවද අපි ඇසුරු කරන්නේ කියලා. ඒකල අපි කොච්චර මෙතන ಗುಣ වැඩුවත් ඇහිදල් කූඩේකට වතුර පෙරෙවෝ වගේ පිරිස ඇසුරේදී අර සේරම හොද පාළුවට යනවා. ඒක නිසා පුළුවන් තරම් කියනවා වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති කියලා. භාවනා කරන පරිසරයක නිකන් වැටිලා හිටියත් පිනක්. භාවනා නොකරන සක්විති රජාතර වගේ හිටියත් අපායට යන්න කෙලින්ම මාර්ගය. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිට පිරිස වැටහෙවා. අපිට පුද්ගලයා වැටහෙවා. ඒ වැටෙන්නේ කාර්ය කිරීමතුරු කාගෙත් රැවටිල්ලට නෙවෙයි. මට තිබුණට වැඩිය අධිශීලයකට යන්න. තිබුණට වැඩිය අධිචිත්ත භාවනාවකට යන්න. තිබුණට වැඩිය අධි ප්‍රඥා භාවනාවකට යන්න පුළුවන් ගතියකට තියෙනවා නම් අපිට තේරෙයි ඕකට තමයි බුද්ධ ශාසනය කියන්නේ කියලා. ඕකට තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ කියලා. ඕක තමයි සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඕක තමයි සත්පුරුෂ සංසේවනය කියලා කියන්නේ. එනිසා ඒක කවුරුත් අතේ නැහැ. ඒ තියෙන එකේ ඒ අවශ්‍ය දේ තෝරලා පොළොස් සම්බුලට අවශ්‍ය පදම හදලා පොළොස් සම්බුලක් හදා ගන්නවා වගේ ඒ කටයුත්ත එන්නේ එන්නේ තමයි තේරෙනවා නම් එයා ඒක තමයි විමුක්ති මාර්ගය ඒක තමයි ගැලවුම් මාර්ගය කියන්නේ ඒක ඉස්සෙල්ලා අපි අහලා තමයි කරන්නේ පහු වෙනකොට පහු වෙනකොට තමයි දැනෙන්න ඕනේ මේ පිටස ඇසුර කිරීමෙන් මේ පුද්ගල ඇසුර කිරීමෙන් ಗುಣධහම වැඩෙනවා නම් අන්නේම පිටසක් ඇසුරු කරන්න ඒ විතරක් නෙවෙයි එහෙම කරලා කරලා කරලා Taman ළඟට ಗುಣධර්ම වැඩුණා නම් තව කෙනෙකුගෙත් ඒ සීලයේ අදි සීලයක් වෙන්න Taman පුළුවන් ආකාරයෙන් උදව් කරන්න ඕන. මොකද අපිට ආපුච්ච දෑවැද්ද මේක නිමි પરම්පරාවක් කරලා මැරණ එක අසාධාරණයිනේ. අපි කාට හරි දෙන්න එපාය මේක. දුන්න නැත්නම් මේක අවුරුදු 2600ක් ආපු ගමන මැකිලා යනවනේ. ඒ නිසා දෙනකොටත් අසත්පුරුෂයෙකුට දෙන්න එපා. ඒ සත්පුරුෂ ගති Taman දිනු කරගන්න මේ සත්පුරුෂ ලක්ෂණ හතම දරගන්න. ධම්මඤ්ඤු වෙන්න ඕනේ, අත්ඤ්ඤු වෙන්න ඕනේ, අත්ඤ්ඤු වෙන්න ඕනේ. කාලඤ්ඤු, මත්ඤ්ඤු, පරිසඤ්ඤු, පුරිසඤ්ඤු, පුග්ගලඤ්ඤු කියන මේ කතාව බලනකොට පේනවා කොච්චර පැතිරිච්ච ගමනක්ද අපි යන්නේ කියලා. නිසා හිත බය කරගන්න එපා. මේ සති මාර්ගයේ සතිපට්ඨානේ තමයි මේකට තියෙන ඒකායන මාර්ගය. ඒ නිසා අපි කොහෙන් හරි කරකිලා අපි ඇවිල්ලා තිනවා. ඒ මාර්ගයේ අඩු ගානේ පටන් ගන්න තැනට. ඉතින් මේ අපේ කරන හැම කටයුත්තකදීම අපිට දවසින් දවස මේ මාර්ගයේ ඉදිරියට යන ශක්තිය ධෛර්යය පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාව වලියත් එකසේ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.